හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2017 අගෝස්තු මාසයේ 2 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8යි 8ට ස්වීඩන් වේලාවෙන් ආරම්භ වන අභිධර්ම සාකච්ඡාවටයි දේශනාවට සහ සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ශ්‍රවණල සිසිලසේ කරන මේ දහම් වැඩසටහනට නව ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩි දිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කරුණු අපිට කියා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ ශාන්තිනායක සම්මා සංබුදුරජාණන් වහන්සේට මෝහ අන්ධකාරයෙන් අඳුරු වෙලා මුලා වෙලා පැවතුනා වූ ලෝකයක් ප්‍රඥා ආලෝකයෙන් ආලෝකමත් කරමින් ධර්ම ආලෝකයෙන් ආලෝකමත් කරමින් දිව්‍ය මනුස්ස බ්‍රහ්ම කියන කල්යාණ මිත්‍ර సంతානවලට ධර්ම ආලෝකයේ පතුරුවමින් ධර්මයේ විහිදුවමින් ප්‍රඥාව අවදි කරමින් ධර්මයට යොමු කරමින් ලෝකේ පහළ වී වදාලා වූ අනන්ත ගුණ ඇති අනන්ත කරුණා ඇති ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දහම් ඇසින් දැකවදාලා වූ ලෝකයට දේශනා කොට වදාලා වූ අමෘත වූ ප්‍රණීත වූ සත්වයන්ගේ సంతාන නිවාසනසාලන්නා වූ ධර්මයේ මතු කර දෙන්නා වූ නිවන හමු කර දෙන්නා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ වැඩම කොට නිර්වාණ ධාතුව හමු කරගත්තා වූ නිවනින් නිවේ කියා වූ ලෝකයාට අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයක් වූ අෂ්ටාර්ය පුජ්‍යර මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් තුනුරුවන් කෙරේ ඒක චිත්තක්ෂණයක වශයෙන් හෝ ගරු කිරීමෙන්, নমස්කාර කිරීමෙන්, වන්දනා කිරීමෙන්, ගුණ හිතීමෙන් උපදවා ගත්තා වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අපේ මේ ධර්ම සභාවට සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නා වූ පින්වත් කල්යාණ මිත්‍ර සෑම දෙනාගේම සිත් සතන් තුළ මේ වෙනකොට පහළ වී ඇත්තා වූ මහානුභාව සම්පන්න කුසල චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ පින්වත් හැම දිනාටම මේ දහම් පාඩම හරහා කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාරණා ටික ඊ타ත්ම හොඳින් තේරුම් ගන්නට ලැබේවා අවබෝධය කරගන්නට ලැබේවා හැම දිනාටම ඒ සඳහා කිසිම බාධකයක් උවදුරක් ඒ වගේම නීවරණයන්ගෙන් පීඩා විඳීමක් ඇති නොවේවා චිත්ත ඒකාග්‍රතාවය ඒ වගේම මානසිකාරය ශක්තිය සිහිය නුවණ අවදි වේවා මේ ධර්ම කරුණු යහපත් හොඳින් වටහාගෙන මෙනෙහි කරගෙන සෑම දිනාටම ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුව හමු කරගන්න නිර්වාණ ධාතුවේ නිවියන්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්වුතුන්ට මේ ධර්ම කරුණ ටික අපි සිහිපත් කරනවා කියලා දෙනවා. අපේ පින්වත් පින්වතුන්ට මතක ඇති අපි ගේ සතියේ කතා කරේ කුසල් කාණ්ඩේ මට මතක හැටියට අවසන් කරා නේද? අපි කතා කරන්නේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව මේ දවස්වල සහජාත ප්‍රත්‍ය නාම රූප ධර්මයන්ගේ එකට වෙන වෙනම සහජාත වීමත් එකට එක් වෙලා සහජාත වීමත් කියවෙනවා. අපි අද මම ගිය සතියේ කිව්වා ආපස්සකට යනවා ඒ ටික ආපස්සකට ගිහිල්ලා පොඩි මතක් කිරීමක් කරගෙන අවදි කර ගැනීමක් කරගෙන අපි මේ අපේ පාඩමට එක්කාසු වුණොත් හොඳයි කියලා අහපු ප්‍රශ්නයකුත් එක්ක මේ කොටස නැවත සිහිපත් කරවා ගන්නකොට අපිට මේ මහ පිහිටක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුංචියට කඩලා බලනකොට ගොඩාක් ලොකුට ලොකුට පොඩියට කැඩලා යනවා ඒ කැඩලා යන ධර්ම කොටස් වෙන ධර්ම වෙන වෙනම අපි ඉතින් තේරුම් ගන්නට යනකොට අපේ හිතත් මානසිකාර වශයෙන් පිහිට ගන්නට සිද්ධ වෙනවා. එහෙම නොකොලොත් අපිට ඒ ධර්මය අවබෝධ කරගන්නට බෑ. අපිට උත්සාහයක් කරන්න ඕනේ. රූප ධර්ම පිළිබඳව අපි දැනගන්න ඕනේ කියලා අපි කිව්වා මම රූප කලාප මානසිකාරයට අපි හදාගත්ත මේ chart එකක් මම මේ කලින් අපේ පින්වතුන්ට එවලක් තිබෙනවා. ඒක අපේ වෙබ්සයිට් එකෙත් හොයාගන්න පුළුවන්. රූප ධර්මවල අපි නිතර කියවෙන කොටස තමයි පඨවි ආපෝ තේජෝ වායු. සූත්‍ර දේශනාවල් වලට ගිහිල්ලා බලනකොට ඔය ධර්මතා හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක බොහෝ සූත්‍ර දේශනාවල ආරම්භණික වශයෙන් දේශනා කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට වර්ණ රූපය ගෝචර රූප හැටියට ඔය දක්වලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවලල රූප, ශබ්ද ගන්න ඒ වගේ කියවෙනවා. ආයතන කොටස එහෙම. මේ අභිධර්ම කොටාසේ අපේ රූප ටිකක් නැවත සිහිපත් කරගනිමු. රූපවල තිබෙනවා නිස්පන්න රූප අනිස්පන්න රූප කියලා කොටසක්. නිස්පන්න රූප කියලා කියන්නේ හේතුවකින් කර්ම විශේෂයෙන්ම කර්ම හේතුවෙන් හටගත්ත රූප කියන එකයි. අපි මේක මේ විදිහට තේරුම් ගනිමු රූප හැදෙන ක්‍රම හතරක් අපි මේක ඉස්සර වෙලා පාඩමකදී දැනගත්තා. රූප හැදෙන හේතු හතරක්. කරුණු හතරක්. රූප හැදෙනවා කර්මය කියනා වූ හේතුව මුල් කරගෙන. කර්මයෙන් රූප හැදෙනවා. ඊළඟට රූප හැදෙනවා හිත ආධාර කරගෙන හිත මුල් කරගෙන හිත කාරණයක් කරගෙන. එතකොට තව රූප જાතියක් හැදෙනවා මේ බාහිරේ තිබෙන්නා වූ ඍතු ගුණයේ ඒ මේ හේතු වෙලා ඍතුවේ අනිත් එක රූප හැදෙනවා අනිත් රූපයකට උදව් කිරීමට ඉදිරිපත් වෙන ආහාරජ රූපේ කර්මයෙන් රූප හැදෙනවා චිත්තයෙන් රූප හැදෙනවා ඍතුවෙන් රූප හැදෙනවා ආහාරයෙන් රූප හැදෙනවා මේ තමයි රූප හැදෙන ප්‍රධාන කාරණා ටික. එතකොට මේකේ කර්මයෙන් හැදෙන්නා වූ රූප අපි මේ විදිහට භාවනා ක්‍රමයකට සිද්ධ කරනවා ඇත්ත වශයෙන්ම රූප තනිව ගත්තොත් එහෙම මෙන්න මේ ටික කර්මයෙන් හැදෙනවා ඒ තමයි මේ අවිනිබ්බෝග රූප කියලා જાතියක් තියෙනවා. අවිනිබ්බෝග කියලා කියන්නේ වෙනස් කරන්න බැරි රූප අට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන රූප ස්වභාව අට වෙන් කරන්නට බැරි වෙන් කළ නොහැකි අවිනිබ්බෝග රූප. ওই ටික ඔක්කොම එක පොදියට එක ගුලියට එක තැනකට තමයි තියෙන්නේ. එතකොට ඒවයි ඒ රූප 8යි ඊළඟට කියනවා තියෙනවා චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපය සෝත ප්‍රසාද රූපය ගාහන ප්‍රසාද රූපය ජීවහ ප්‍රසාද රූපය කාය ප්‍රසාද රූපය එතකොට අර අටට එක්කාසු වෙනවා මෙන්න මේ කියනා වූ රූප පහ. එතකොට 8යි 5යි 13ක් වෙනවා. ඊළඟට තව තියෙනවා ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය 15යි වස්තු හුදේ වස්තු රූපය කියලා ගන්න තියෙනවා ඊළඟට ජීවිතින්ද්‍රිය සිසේ තියෙනවා. මෙන්න මේ කියනා වූ රූප කාණ්ඩය. මේ රූප ටික ඔක්කොම පහළ වෙන්නේ කර්මය මුල් කරගෙන. කර්මයෙන් හටගන්නා වූ රූප කොටාශයක් තමයි තියෙන්නේ. මේවා තියෙන්නේ ඇත්ත වශයෙන්ම එක එක පොදියට, ගුලියට, කලාප වශයෙන් මේ රූප සමූහය කර්මයෙන් හට ගන්නවා ඊළඟට තව තියෙනවා මේ සිතින් හට ගන්න රූප කොටසක් සිතිමුත් දැන් රූපයක් ගත්තම සමහර ඒවා කර්මයෙන්ුත් හට ගන්නවා සිතිමුත් හට ගන්නවා ඊට පස්සේ සිතුවෙමුත් හට ගන්නවා ආහාරයෙන්ුත් හට ගන්නවා දැන් විශේෂයෙන්ම ওই ටික කර්මයෙන් හට ගන්නා වූ රූප කියලා අපි හොයන්න ගියොත් එහෙම ඔය කියපු රූප ටික ඔක්කොම කර්මෙන් හටගන්න රූප. තව තියෙනවා සිතින් හටගන්න රූප. හිතින් හටගන්න රූප ගත්තම අර මුලින් කියපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒ අවිනිභෝග රූප 8යි ඊළඟට කාය විඤ්ඤාති රූපය. නමයයි වචී විඤ්ඤාති රූපය ගත්තම 10යි තව තියෙනවා මේ ඔය සිත නිසා අපේ හිත යහපත් වෙනකොට හැදෙන්නා වූ එකට උපදින රූප ස්වභාව තුනක් තියෙනවා ඒකට කියනවා ලහු මෘදු කම්මඤ්ඤ කියලා. ඒ කියන්නේ ඒක තියෙන්නේ මෙහෙමයි. ලහුතා රූපය මෘදුතා රූපය කම්මඤ්ඤතා රූපය මෙතන එතකොට තියෙනවා රූප මේ වෙන රූපමය ගුණ ස්වභාව තුනක් මේවා රූප හැටියට සලකනවා එතකොට තියෙනවා රූප 13ක් තියෙනවා මේ 13න් සමහර අවස්ථාවලදී එකතු වෙනවා සමහර තැන්වලදී ආකාශ රූපේ එකතු වෙන තැන් කියනවා. අනිත් එක තමයි තව එකක් තියෙනවා ශබ්ද රූපය. දැන් අපි වචනයක් කතා කරනකොට ශබ්දයක් පිටවෙනවා. ඉතින් ඒක නිසා ඒ ශබ්ද රූපයක් ගන්නවා. සමහර වෙලාවට කියනවා කර්මයෙන් හටගන්නා මේ චිත්තයෙන් හටගන්නා රූප 14ක් කියන සමහරලාට ආකාශයේ කිට්ටු කරොත් 15ක් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා ආකාශය අතහරින සමහර ස්වාමීන් වහන්සේලා ආකාශ එක්කතු කරනවා. ඉතින් මේ කියනා වූ රූප සමූහය මේ කියනා වූ 14 15 සිතින් හට ගන්නා වූ රූප හැටියට සලකනවා. ඊළඟට තව තියෙනවා ඍතුයෙන් හටගන්න රූප කොටසක් තියෙනවා. ඍතුයෙන් හටගන්න රූප දැන් අපි හිතමු ඌෂ්ණේ නිසා සීතල නිසා බාහිර ඍතු ගුණේ නිසා හටගන්න රූප වලට කියන ඍතු ඍතුජ රූප කියලා. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණය ගන්ධය රසය ඕජාව කියන අවිනිභෝග රූප 8යි ඊළඟට තියෙනවා දැන් අපි ගහක් හේම ගත්තන් පස්සේ අර වැනෙනකොට සද්දයක් හට ගන්නවනේ. ඒ ශබ්දයේ එතකොට ශබ්ද රූපයක් ඒ ශබ්ද රූපේ නවයයි ඊළඟට තියෙනවා සමහර වෙලාවට ඔය මේ ඇති වෙනවා ඍතුව නිසා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියනා වූ රූප ස්වභාව තුන. එතකොට එතන ඇති වෙනවා රූප 12ක්. මෙන්න මේ කියනා වූ රූප ටික සියල්ලම ඍතුවෙන් හටගන්නා වූ රූප හැටියට සැලකෙනවා. ඊළඟට තියෙනවා ආහාරජ රූප. ගතයෙන් පස්සේ ආහාරජ රූපවල තියෙනවා මේ ආහාරයේ තියෙන ඉස්සර ගන්න ස්වභාවයක්. ඒ තමයි අර ඕජාමේ රූපේ විශේෂයි අනිත් එක තමයි පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටයි ලහු තා රූපය මුදුතා රූපය කම්මඤ්ඤතා රූපය කියනා වූ රූප තුනයි මෙන්න මේ කියනා වූ රූප 11 සලකනවා ආහාරයෙන් හටගන්න රූප හැටියට දැන් එතකොට අපි මේ කියපු කොටසේ හැටියට විශේෂයෙන්ම රූප රූප 18ක් කර්මයෙන් හටගන්න රූප හැටියට කියනවා. ඊළඟට රූප 14ක් හෝ 15ක් සිතින් හටගන්න රූප හැටියට කියනවා. ඊළඟට රූප 12ක් ඍතුයෙන් හටගන්නා රූප හැටියට කියනවා. ඊළඟට රූප 11ක් කියනවා රූප 11ක් ආහාරයෙන් හට ගන්නා වූ රූප හැටියට කියනවා. දැන් මේකේ අපි මේ රූප හට ගැනීමේදී විශේෂයෙන්ම කර්මයෙන් හටගත්ත රූප පිළිබඳව හිතාගෙන යනකොට අපිට රූප ගුණය විදර්ශනා කිරීමට පාදක කර ගැනීමට තිබෙන දැන් කර්මෙන් පහළ වෙලා තිබෙනා වූ රූප විදර්ශනාවට මෙනෙහි කර ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් ආයතන වශයෙන් ඔය චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીව ප්‍රසාද, කාය ප්‍රසාද ඊළඟට හෘදේ වස්තු රූපය ඊළඟට මේවා භාවනාවට ගන්නවා වගේම දැන් අපිට ඒකේ හේතුව හේතුව පිටිපස්සේ තියෙන්නේ. දැනට තියෙන්නේ රූපමය පහළ වෙච්ච ඊළඟට අපි මේ පහුගිය පාඩමකදී අපිට ඇති වෙච්ච දැනගත යුතු කාරණයක් තමයි හිතින් හටගන්නා වූ රූප සම්බන්ධව. හිතින් හටගන්න රූප. එතකොට හිතින් හටගන්න රූප හැටියට තියෙන්නේ ඔය පඨවි ආපෝ තේජෝ වායු ඒ වර්ණ ගන්ධ රස ඕජා කියන රූපමය අටයි අනිත් එක කතා වචී විඤ්ඤාත්තියයි කාය විඤ්ඤාත්තිය වචී විඤ්ඤාත්ති දෙකයි ඊළඟට ඇති වෙනවා වචී විඤ්ඤාත්තියට සම්බන්ධව පවතිනා වූ ශබ්දයයි අනිත් එක තමයි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන තුනයි. දැන් අර සහජාත පත්‍ය. දැන් ওই ටිකම දැනගෙන අපි හිතමු බලන සහජාත පත්‍යයට ගිහිල්ලා. ඒ සහජාත පත්‍යයේ තිබුණා කතාවක් ඒ තමයි සහජාත කියලා කියනකොට නාම ධර්මයි රූප ධර්මයි සමහර වෙලාවට නාම ධර්ම වෙන වෙනම පහළ වෙන හැටි කියනවා ඊළඟට රූප ධර්ම වෙන වෙනම පහළ වෙන හැටි කියනවා සමහර වෙලාවට මේකේ තියෙනවා නාම ධර්මයි රූප ධර්මයි දෙකම එකට පහළ වෙන හැටි කියනවා ඔන්න ඔය අවස්ථාවේදී චිත්තජ රූපය සහජාත රූප භාවයටපත් වෙනවා ඒක තමයි අපි දැනගත යුතු වන්නේ මේ මේ මෙතනදී මේ කාරණේ තේරුම් ගන්නට දැන් අපි මේ වීතියකට යම් මේ සහජාත ප්‍රත්‍ය විස්තර කිරීමේදී මේ විසර්ජන වීතිවාරය කියලා තියෙන්නේ අර නාම ධර්ම වලින් වට වඩා ස්කන්ධ වචනේ පාවිච්චි කරලයි ස්කන්ධ වචනේ පාවිච්චි කරනවා එතකොට මේකේ තියෙනවා අපි ගිය අවස්ථාවේදී අකුසල ධර්ම ස්වභාවය කියපු නිසා දැන් අපි මේ වෙලාවේදී කියනවා අව්‍යාකෘත වීතිය. අව්‍යාකෘත වීතිය අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චය. දැන් අපේ පින්වතුන් නැවත මේ වාක්‍යය අහනකොට තේරුම් ගැනීම වටිනවා. අභ්‍යාකත ධර්මයේ කියලා කියන්නේ මොකක්ද කියලා මම නැවත නැවත කියන්නේ මේ අව්‍යාකෘත ධර්ම මේ පිංවතුන්ගේ හිතේ හොඳට අවබෝධාත්මකව තැම්පත් කර ගැනීමට. අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ විපාක වලට කියනවා අව්‍යාකෘත කියලා. කියන්නේ යම්කිසි ඉස්සර වෙලාම කර්මයක් කරලා ඉස්සෙල්ලා කරපු කර්මයක දැන් විපාකයක්. ඒ විපාක කාණ්ඩයට බෑනේ තව විපාකයක් ඉස්සරහ හදන්න. ඒක නිසා ඒකට කියනවා එහෙම හයියක් හත්යක් එකට නැති නිසා වෙනත් ඉස්සර වෙලා පහළ වෙච්ච එක විපාකයක් හැටියට දැන් තියෙන නිසා කියනවා විපාක අව්‍යාකෘතය කියලා. සමහර වෙලාවට තියෙනවා ක්‍රියා අව්‍යාකෘතය. තන් වහන්සේලාගේ ওই පහළ වෙන හිත් ඊළඟට ඔය අහේතුක සිත් ඒ ක්‍රියා අව්‍යාකෘතය. ඊළඟට රූප. රූප ඇවිල්ලා කර්ම හදනෙව නෙවෙයි. කුසල් වෙන්නේ නෑ ඒවා අනාගතේට කුසල් හදන්නෙත් නැහැ අකුසල් හදන්නෙත් නැහැ. ඒක නිසා ඒවත් කියනවා අව්‍යාකෘතයි කියලා. ඊළඟට නිර්වාණ ධාතුව අව්‍යාකෘත ධර්මයක්. දැන් මෙතන තිබෙන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගනිමු. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේන පච්චයෝ. දැන් අව්‍යාකෘත කියනා වූ ධර්මයක් අව්‍යාකෘත තවත් ධර්මයකට සහජාත ධර්මයකට පත්‍ය වෙනවලු පත්‍ය ශක්තියින් උපකාර වෙනවලු. ඒ කතාව මේ කියන්නේ. දැන් මේක කොහොමද ඇත්තට මේක මේ තේරුම් ගන්න අපි. දැන් රූප කවදාකවත්ම නාම ධර්මයන්ට එහෙම උදව් දෙනවද? නැහැ. දැන් රූප නිසා චෛතසික හටගන්නේ රූප නිසා හිත හටගන්නේ හැබැයි හිත නිසා රූප හටගන්නවා. ඒ නිසා මේකේ වැඩි ගැම්ම තියෙන්නේ කොයි පැත්තටද? නාම ධර්ම පැත්තට. කර්මජ රූප තියෙනවා අපිට පැහැදිලි. චිත්තජ රූප තියෙනවා පැහැදිලි. ඍතුජ රූප තියෙනවා පැහැදිලි. ඊළඟට ආහාරජ රූප තියෙනවා පැහැදිලි. ඒකෙන් කියන්නේ කර්මයෙන් හැදෙන රූප තියෙනවා කියන එකනේ. හිතින් හැදෙන රූප තියෙනවා කියන එකනේ. ඍතුයෙන් ආහාරයෙන් හැදෙන රූප තියෙනවා කියන එකනේ. අනිත් අපිට ගත්තයන් පස්සේ හිත නිසා රූප හැදෙනවා. හැබැයි රූප නිසා හිත හැදෙනවා කියන්නේ රූප නිසා කර්මය හැදෙනවා කියන්නේ රූප නිසා ඍතු හැදෙනවා කියන්නේ රූප නිසා ආහාර හැදෙනවා කියලා කියන්නේ මෙතන තියෙන්නේ මේ කතාවේදී රූප නිසා හිත හැදෙනවා කියන්නේ හිත නිසා රූප හැදෙනවා කියනද තමයි චිත්ත රූපය කියලා කියන්නේ. දැන් අපි බලමු මෙහෙම. විපාකයක් මොකක් හරි විපාක සිතක් පහළ වෙනකොට ඒ විපාක සිතට අනුකූලව අපි හිතමු මෙහෙම ක්‍රියාසිතක් පහළ වෙනවා. ඒ ක්‍රියාසිත සිත පහළ වෙනකොට විපාක දෙකට ක්‍රියාසිත. විපාක වෙනකොට කර්ම වෙනවනේ. ක්‍රියාසිතක් පහළ වෙනකොට ඒ ක්‍රියාසිත ඇවිල්ලා මේ අව්‍යාකතයක් නේ. අපි හිතමු රහතන් වහන්සේ නමක් වැඩ ඒ රහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ ගමනක් වඩින්ට හිතනවා. උන්වහන්සේ හිතන්නේ ඒ හිත ගමනක් යන්න ඕනෑ කියලා හිතන එක තුළ උන්වහන්සේගේ හිතේ පහළ වෙන්නේ අව්‍යාකෘත ක්‍රියාසිත. ඒ කියන්නේ ක්‍රියා අව්‍යාකෘත. ඒ කියන්නේ ක්‍රියා මාත්‍ර පමණයි. ඒ උන්වහන්සේගේ හිතේ පහළ වෙන දේවල් කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. දැන් ඒ ක්‍රියාසිත එක්ක වැඩ කරන චෛතසික ධර්ම සමූහයක් තියෙනවා. දැන් රහතන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට උන්වහන්සේගේ ඒ සිත් ටික චෛතසික ටික අව්‍යාකෘතයි. අභ්‍යාකතෝ ධම්මෝ. අනිත් එක අභ්‍යාකතස්ස ධම්මස්ස කියලා කියනකොට ඒ අව්‍යාකෘත ධර්ම දැන් මේ සහජාතනේ සහජාත නිසා ඒ නාම ධර්ම ටික චෛතසික ධර්මයෝ සියල්ලම ක්‍රියාසිතට උපකාර වෙනවා. ඒ ක්‍රියාසිත චෛතසික ධර්මයන්ට උදව් වෙන උපකාර වෙනවා. අපි මෙහෙම හිතුවොත් එහෙම ඔක ස්කන්ධ වලට දාලා අවියාකොත් ස්කන්ධ වලට දාලා බැලුවම මෙහෙමයි. දැන් ඒ රහතන් වහන්සේගේ හිත තමයි විඥානස්කන්ධයේ හැටියට සැලකන්නේ. ඒ විඥානයේ ආධාර වෙලා ළඟ උපදින්නා වූ ඒකට සම්බන්ධ වෙලා පහළවන්නා වූ වේදනා චෛතසිකය තමයි වේදනා ස්කන්ධය හැටියට සැලකන්නේ. රාතන් වහන්සේගේ හිතේ පහළවන්නා වූ ඒ ක්‍රියා චිත්තයත් එක්ක පහළවන සංඥාව තමයි සංඥා ස්කන්ධය හැටියට සැලකන්නේ. ඊළඟට උන්වහන්සේගේ හිතේ පහළ වන අනිත් චෛතසික ධර්ම ටික තමයි සංස්කාර හැටියට සැලකන්නේ. එතකොට මේකේ තිබෙනවා ඒ වගේ ධර්ම ගොඩවල් හතරකට බෙදුවම ඔක්කොම අව්‍යාකෘතයි. එතකොට මේ වේදනාව සංඥාවටයි සංස්කාර කොටසටයි විඥාන කොටසටයි උදව් වෙනවා. ඒ කියන්නේ සහජාත එකට ඉපදීම වශයෙන් විඥාණය අනිත් තුන් දෙනාට උදව් වෙන උපකාරණ. එකට ඉපදීම වශයෙන් සහජාත වශයෙන් සංඥාව සංඛාර දෙක අනිත්‍යවට දෙන්නට උදව් වෙන උපකාරණ සහජාත වශයෙන්. එතකොට මේ හැම එකකම තිබෙනවා අනිත් එක්කෙනාට උදව්වක් ගැම්මක් උපකාරයක් ලබා දීම් වශයෙන් තමයි ලබා දීම් දීගෙනම තමයි ප්‍රත්‍ය ගුණයක් ඒකට ඈඳගෙනම තමයි මේව පහළ වෙන්නේ. ඕනෝන්ට උපකාර කරගන්නා වූ ඒ වගේම ಗುಣ විශේෂයක් එහෙම නැත්නම් එකට පහළ වෙන ಗುಣ විශේෂයක් මේකේ තිබෙනවා. මේ හැම එකක්ම අව්‍යාකෘත නිසා කර්ම හදන්නේ නැති නිසා මේ කාණ්ඩය මේ රහතන් වහන්සේගේ හිතට පහළ වෙන්නා වූ මේ සිත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ තමයි අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මයකට සහජාත භාවයෙන් පත් වෙනවා කියලා කියන තැන. අනිත් එක අපි ලේසියක් තියනවා රහතන් වහන්සේ නමක් පිළිබඳව හිතලා මේ කාරණේ තේරුම් ගන්නට. අපි මේ එතනදී තව විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි රහතන් වහන්සේගේ ජීවිතයේ ඔය කියනා වූ අව්‍යාපෘත නාම ධර්ම හතර පහළ වෙනවා වගේම ඒ කියන්නේ වේදනාව සංඥා සංඛාර විඥාන කියන අව්‍යාකෘත නාම ධර්ම ටික පහළ වෙනවා වගේම ඒ සිතට අනුකූලව පහළ වෙනවා තවත් අව්‍යාකෘත ධර්මයක් ඒ තමයි චිත්තජ රූප චිත්තජ රූප රහතන් වහන්සේ නම කතා කරනවා රහතන් වහන්සේ නම කතා කරනකොට වචී විඤ්ඤාතිය හැදෙනවා ශබ්දය හැදෙනවා මේ වචී විඤ්ඤාතියයි ශබ්දයයි ඒ ශබ්දයයි වචී විඤ්ඤාතියටයි එන්ට තව තියෙනවා පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියනා වූ ධර්මතා අටත් ඒකම පහළ වෙනවා එතකොට එතන තියෙන ඔක්කොම ටික අව්‍යාකෘත ධර්මයි ඒක නිසා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චයේ පච්චයෝ සහජාත භාවයෙන් පත්‍ය වෙනවා. අනිත් එක තමයි අපි හිතමු මෙහෙම. රහතන් වහන්සේ නමක් ගමන් කරනවා. ගමන් කරන වෙලාවේදී ඒ ගමන් කරනකොට උන්වහන්සේගේ කයේ පහළ වෙන්නා වූ තිබෙනවා රූප ස්වභාවයක්. ආන්න ඒ රූප ස්වභාවයන් ටික ඔක්කොම චිත්තජ රූප ස්වභාවය ඇතුළත සලකනවා. අනිත් එක තමයි දැන් අපි හිතමු රහතන් වහන්සේ නමක් කරුණාවෙන් යුක්තව කෙනෙකුට කතා කරනවා. ඒ කතා කරන වෙලාවේදී උන්වහන්සේගේ සිතේ තිබෙනා වූ මුදුගතිය, ඒ වාගේම උන්වහන්සේගේ සිතේ තිබෙනා වූ අර කරුණා දයාව නිසා ශබ්දයේ ශබ්දය අනිත් රූප ටික ඔක්කොම මෘදු ඒ වාගේම ගුණවත් ගතියක් ඇති වෙනවා අර අපි කියපු ලහු මුදු කම්මඤ්ඤතා කියන ධර්මය එතනදී හැදෙනවා චිත්තජ රූප වශයෙන්. දැන් මේ විදිහට ගත්තම අව්‍යාකෘත ධර්ම සමූහයක් නිසා ක්‍රියාසිත තිබෙනවානේ සමූහයක්. ඉතින් මේ උදාහරණයක් ඇටියට ගත්තේ රහතන් වහන්සේ නමකේ හිතේ පහළ වෙන්නා වූ ක්‍රියාවක්. නමුත් ක්‍රියා සිත් ඔක්කොම හැටියට ගණන් කරගත්තොත් ඒ වෙනවා කාමාවචර සිත් ක්‍රියා තියෙනවා ක්‍රියාසිත 8ක් රූපාවචර ක්‍රියාසිත තියෙනවා 5ක් අරූපාවචර ක්‍රියාසිත වෙනවා 4ක් ඔක්කොම 17ක් වෙනවා එතන ඊළඟට තව තියෙනවානේ අර අහේතුක පංචද්වාර ආවර්ජනයයි මනෝද්වාරාවජනය හසිතුප්පාදේ කියලා. ඒ තුන ගත්තාන් පස්සේ 20ක් වෙනවා. ඒ 20 තුල වැඩ කරන්නා වූ පොදු වශයෙන් තිබෙනා වූ චෛතසික ධර්ම තිබෙනවා 38ක්. ඉතින් මේ නාම ධර්ම. එතකොට ඒ තමයි යංකසි දෙයකට ප්‍රත්‍යක් දෙන්න පුළුවන් හයිය ගැම්ම තියෙන ටික. අනිත් එක ප්‍රත්‍ය උප්පන්න හැටියට ගත්තම ප්‍රතිඋප්පන්න හැටියටත් තියෙන අව්‍යාකෘත ධර්මනේ. ඒ එවගත්තයින් පස්සේ ඇති වෙනවා ඔය කියපු ක්‍රියා ටිකයි අනිත් එක තමයි අර තව තියෙනවනේ විපාක කියලා જાතියකුත් තියෙනවනේ සිත් විපාක ඒ විපාක සිත් ටිකයි චෛතසික ධර්ම ටිකයි අනිත් එක තමයි චිත්තජ වශයෙන් පහළවන්නා වූ කියපු රූප ටික මෙන්න මේ විදිහට ඒ ඔක්කොම එක වේතම පහළ වෙනවා කියන එක නෙවෙයි. චෛතසික ධර්ම 37ක් කියලා කිව්වට එක වෙලාවටම චෛතසික ධර්ම 37 පහළ වෙන්නේ නැහැ. ඊට අඩු ප්‍රමාණයකින් පහළ වෙන්නේ. නමුත් හිත කරුණාව දක්වන වෙලාවට එක චිත්ත සෙට් එකක් චෛතසික සෙට් එකක් මෛත්‍රිය දක්වන වෙලාවට තවත් චෛතසික සෙට් එකක් විදර්ශනා භාවනා කරනකොට තව චෛතසික සෙට් එකක් ওই විදිහට වෙනස් වෙනස් නිසා අඩු වැඩි වශයෙන් චෛතසික ධර්ම පහළ වෙනවා. දැන් මේකෙදි අපි තේරුම් ගන්න ඕන වෙන්නේ මෙන්න මේ චිත්ත වීතියට අනුකූලව අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස සහජාත පච්චේන පච්චයෝ කියන තැන අව්‍යාකෘත වූ නාම ධර්මයක් නාම ධර්මයෝ අව්‍යාකෘත වූ නාම ධර්මයන්ටත් රූප ධර්මයන්ටත් එකට ඉපදීමේ ප්‍රත්‍ය ශක්තියෙන් ගොනු වෙලා උපදිනවා කියන එකයි. දැන් ඔය කාරණය අපි ඔය විදිහට තේරුම් ගන්න. තව එකක් තියෙනවා. අපි වචන දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි පටිසන්ධි අවස්ථාව ප්‍රවෘත්ති අවස්ථාව කියලා. පටිසන්ධි අවස්ථාව ප්‍රවෘත්ති අවස්ථාව. ප්‍රතිසන්ධි අවස්ථාවේදී ඒ අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට සහජාත භාවයෙන් පත්‍ය වෙනවා. ඊළඟට ප්‍රවෘත්ති අවස්ථාවේදීත් අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට සහජාත වශයෙන් පත්‍ය වෙනවා. මොකද්ද මේ ප්‍රවෘත්ති කියලා කියන්නේ? ප්‍රවෘත්ති කියලා කියන්නේ ඉපදුනාට පස්සේ පවතිනා වූ කාලය. දැන් අපි ඉන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේ. අපේ ජීවිතයේ පවතින අවස්ථාව. දැන් අපි අංකසි වෙලාවක මව කුසක පිළිසිඳ ගත්තා නම් ඒක ප්‍රතිසන්දි අවස්ථාව. දැන් මේ රහතන් වහන්සේගේ විස්තරය අපි කිව්වේ ප්‍රතිසන්දි අවස්ථාව නෙවෙයි. මේ ප්‍රවෘත්ති අවස්ථාවක් උදාහරණයට ගත්තේ. දැන් අපි යම් මේකේ මුල් අවස්ථාවට යනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවක කොහොමද ප්‍රතිසන්දි අවස්ථාවක කොහොමද මේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට සහජාති භාවයෙන් ඉන්නේ කියලා බලන්න. දැන් බලන්න එතන තියෙන්නේ විපාක. සිතක්නේ. දැන් විපාක සිතක් පහළ වෙන්නේ. විපාක සිතක පහළ වෙන්නේ පෙර කරපු කර්ම ශක්තියක් නිසා මේ පංචවෝකාර භවයක රූපේකුත් එක්කාසු කරගෙන රූපේකුත් ලං කරගෙන දැන් පහළ වෙනවා මේ නාම ධර්ම ටික. ඒ අවස්ථාවේදී විපාක සිත ඇවිල්ලා අව්‍යාකෘත විපාක විඥානය. ඒකේ හටගන්නා වූ අනිත් නාම ධර්ම ටික විපාක නාම ධර්මයි. ඒ අවස්ථාවේදී පළමිනිම අවස්ථාවේදී චිත්තජ රූප හටගන්නේ නැහැ. එතනදී හැර හටගන්නේත් අර කර්මයෙන් හටගන්නා වූ කර්මී විපාකයක් හැටියට හදලා දෙන්නා වූ ප්‍රතිසන්දි අවස්ථාවේදී හටගන්නා වස්තු රූපයයි. එතන තියෙනවා අව්‍යාකෘත ධර්මයෝ අව්‍යාකෘත ධර්මයන්ට සහජාත භාවයෙන් හේතු වෙනවා කියන එක. මේක කියන්නේ බලපෑම නෙවෙයි මේක කියන්නේ එකට උපදිනවා කියන කතාවයි. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී චිත්තජ රූපයක් එකට සහජාතව හටගන්නේ නැහැ. හැබැයි එතනදී හටගන්නේ කර්මයේ විපාකයක් හැටියට ඉදිරිපත් ගන්නා උදේ. ප්‍රතිඋපන්න වශයෙන් ඇති වෙන්නේ ප්‍රතිසන්දි චිත්ත සහ චෛතසික ධර්ම. ඊළඟට ওই විදිහට ඇති වෙනවා අව්‍යාපෘත ධර්ම අව්‍යාපෘත ධර්මයන්ට සහජාත භාවයෙන් පත්‍ය වෙනවා. තවත් තියෙනවා ඒකේ මේ ඉස්සරහට යනකොට තව තියෙනවා විස්තර කරන පාලි පාඨයක්. ඒ පාලි පාඨය මම කියන්නම්. ඒකේ තියෙන්නේ හොඳට පැහැදිලි කරලා දෙනවා. විපාක අභ්‍යාගතෝ ක්‍රියා අභ්‍යාගතෝ ඒකෝ ඛණ්ඩේ. තින්නන්නම් ඛණ්ඩානම් චිත්ත සමුත්ථානානංච රූපානං සහජාත පච්චේන පච්චයෝ. ඒ කියන්නේ විපාක අව්‍යාකෘතය කියලා කියන්නේ විපාක සිත්. ක්‍රියා අව්‍යාකෘතේ අභ්‍යාකතෝ කියලා කියන්නේ ක්‍රියාසිත. විපාක සිත් සහ ක්‍රියාසිත ටික ඒකෝ කන්දු. කවදාක්වත් විපාකයයි ක්‍රියාවයි කියන එක එකට එන්නේ නැහැ. නමුත් ඒක වෙනමනම තියෙන්නේ විග්‍රහාත්මක කොටස තමයි මේ විපාක අව්‍යාකෘතයක් හෝ ක්‍රියා අව්‍යාකෘතයක් එනකොට ඒක එක ස්කන්ධයක්. ඒ සිත් ඒ ස්කන්ධය එතකොට තව නාම ධර්ම තියෙනවනේ වේදනාවයි සංඥාව සංඛාර කියනා තුන කන්දු තින්නන්නම් කන්දානම් තින්නන්නම් කන්දානම් අනිත් නාම ධර්ම තුනට ස්කන්ධ තුනට සහ චිත්ත සමුත්ථානානංච රූපානම් විපාක වශයෙන් හෝ ක්‍රියා වශයෙන් හරි පහළ වෙනකොට හිතක් ඒට සමගාමීව චිත්ත සමුත්ථානික රූප පහළ වෙනවා. ඒ චිත්ත සමුත්ථානික රූපත් එක්ක එකට තමයි මේ ධර්ම ටික උපදින්නේ අනිත් එක්කෙනා උපදවාගෙන එන ගතියක් අනිත් එක්කෙනාගේ ආධාරය ලබාගෙන තමන් උපදින ගතියක් තියෙනවා. එකට උපදිනවා කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රත්‍ය ධර්ම ටික ඔවුනොන්ට එකාසු වෙලා සහජාත භාවයෙන් උපදිනවා. සහජාත පච්චේන පච්චය. තව එකක් තියෙනවා. තයෝ කන්දා ඒකස්ස කන්දස්ස චිත්ත සමුත්ථානානංච රූපානං සහජාත පච්චේන පච්චය. ඉස්සරලා කිව්වේ එකයි. දැන් කියනවා තයෝ ඛණ්ඩා ස්කන්ධ තුනක්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ස්කන්ධ තුනක් කියලා කිව්වම වේදනාව, සංඥාව, සංඛාරය හරි. ඊළඟට සංඥා, සංඛාර, විඥාන හරි. මේ කොහොම හරි මොන පැත්තකින් හරි ස්කන්ධ තුනක්. තයෝ ඛණ්ඩා. ඒකස්ස ඛණ්ඩස්ස එක් ස්කන්ධයකට සහ ඒත් එක්කම පහළ වෙන්නා වූ චිත්ත සමුත්ථානානංච රූපානං චිත්ත සමුත්ථානික රූපයන්ට එකට පහළ වීම වශයෙන් එකට හට ගැනීම වශයෙන් සහජාත පච්චේන පච්චයෝ සහජාත භාවයෙන් පත්ති වෙනවා දැන් මේක මෙහෙම කියන්න තව හේතුකුත් තියෙනවා ඒකත් අපි හිතමු මෙහෙම වේ කන්දා දෙන්නම් කන්දානම් ස්කන්ධ දෙකක් වේදනා සංඥා දෙක සංඛාර විඥානයන්ට හරි සංඛාර විඥාන ස්කන්ධ දෙක වේදනා සංඥාවන්ට හරි සංඥා සංඛාර දෙක වේදනා චිත්තයන්ට හරි එහෙම නැත්නම් වේදනා විඥාන දෙක සංඥා සංඛාරයන්ට හරි වේ කන්දා දින්නම් කන්දානං ඊළඟ ස්කන්ධ දෙකට සහ චිත්ත සමුට්ඨානානං රූපානං චිත්ත සමුට්ඨානික ඒ වෙලාවට චිත්ත සමුට්ඨාන රූප හැටියට ඒ සිතට අදාළව පහළ වෙන රූපයන්ට සහජාත පත්‍යේන පත්‍යෝ සහජාත භාවයෙන් පත්‍ය වෙනවා සහජාත භාවයෙන් උපකාර වෙනවා දැන් ඔය ස්කන්ධයන්ගේ විපාක හරි ක්‍රියා හරි ඊළඟට ඒ එකක් ඊළඟ තුනට තුනක් ඊළඟ එකට දෙකක් ඊළඟ දෙයකට වශයෙන් මේ 15 වෙනි හැටි තමයි මේ කියන්නේ. මේ කොටස අතිශය ගැඹීර කොටසක්. ඇත්තට මෙච්චර මේ එක එක පැතිවලට කඩලා දේශනා කරන්නේ ඇයි? එක එක පැතිවලට කඩලා මතු කරන්නේ උලුප්පවා දෙන්නේ ඇයි? මේ ධර්මය ඒ තරම් හේතුඵල ධර්මය ඒ තරම්ම සියුම් වූ ඒ තරම්ම මෘදු වූ ඒ තරම්ම ගැඹීර වූ අවබෝධයට හරීම දුෂ්කර වූ ධර්ම කොටාසයක් ඒක නිසා ඒ වගේ ධර්ම මානසිකාරයක් පවත්වන්නට හොඳ සියුම් වූ හිතක් හදාගන්නට සුතමේ ඥානයේ වශයෙන් ගලප ගලප බලන්ට චින්තාමේ ඥානයේ වශයෙන් හොඳට යෝනිසෝ මනසිකාරය දාලා ගලප ගලප බලන්ට ඒ වගේම භාවනාමය ඥානීය වශයෙන් හරියටම එතෙන්ට ගිහිල්ලා ස්පර්ශ කරලා බලන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ දේශනා කරලා තියෙන්නේ. මේකේ පරමාර්ථය තමයි විශේෂයෙන්ම සත්වයන්ගේ හිතවල තිබෙනවා පුද්ගල සංඥාව. ආත්ම සංඥාව හරියට තියෙනවා. පුද්ගල සංඥාව ආත්ම සංඥාව තියෙනවා ගලවන්න අමාරුයි. ඒක නිසා මේවා පුජ්‍යලයෝ නෙවෙයි මේවා ආත්ම නෙවෙයි මේවා ඔවුනොවුන්ට උපකාර වී පවතිනා වූ ඔවුනොවුන්ට හේතු වෙලා නිස්සය වෙලා සහජාත වෙලා එකට උපකාර වෙන්නා වූ ආත්ම ගුණයක් නැති පුජ්‍යල ගතියක් නැති නිකම්ම නිකං හේතුක ඵලයක් හැටියට හේතුඵල ධර්ම හැටියට පහළවන්නා වූ ධර්මකාණ්ඩයක් කියන බව ලෝකයාට මුලා වූ ලෝකයාට කියලා දීලා ආත්ම සංඥාව අයින් කරලා නිර්වාණ ධාතු ස්පර්ශ කරවන්න තමයි මෙච්චර මේ ගොඩාක් විස්තර හැටියට කඩ කඩ කඩ කඩ මේ දේශනා කරලා තියෙනවා. තව එකක් අපි ගනිමු ඒත් හොඳට මෙනෙහි කළ යුතු ධර්ම කොටසක් ඒ තමයි මේ විස්තර වාරය. පටිසන්ධික්කනේ විපාකබ්භ්‍යාකතෝ ඒකෝ කන්දු. තින්නන්නම් කන්දානම් කටත්තාච රූපානම් සහජාත පච්චේන පච්චේ. තව එකක් තිබෙනවා මේක රූපයක් කියනවනම් ඒ කාන්තෙන්ම පංචවෝකාරයම තමයි. පටිසන්ධික්ඛනේ ප්‍රතිසන්ධිය ඇතිවෙන්නා වූ ෂණයේ මොහොතේ මොකද තියෙන්නේ? අව්‍යාකෘතියක්. මොන අව්‍යාකෘතියක්ද? විපාක වශයෙන් ඉදිරියපත් වන අව්‍යාකෘතියක්. පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යාකතු ඒකෝ කන්දු එක ධර්මයක් වේදනාව හරි ප්‍රතිසන්දි හිතේ පහළ වෙන සංඥාව හරි ප්‍රතිසන්දි සිතේ පහළවන්නා වූ විඥානය හරි ඒ කියන්නේ සංඛාරය හරි විඥානය හරි චේතනාව හරි අනිත් චෛතසික හරි විඥානය ඒකෝ කන්දෝ තින්නම් නම් කන්දානම් කටත්තාච රූපානම් ස්කන්ධ තවත් තුනකට හෝ අනිත් එක තමයි ඊළඟට පහළවන්නා රූපයන්ට සහජාති එක ඒකට 15 වීම වශයෙන් පත්‍ය වෙනවා. එකට 15 වීම වශයෙන් පත්‍ය වෙනවා කියන එකයි. ඊළඟට තව එකක් තමයි එතනදී තිබෙන්නේ කතත්තා රූප කියලා කියන විපාක වශයෙන් එන එක එතනදී කියන්නේ චිත්තජ රූප කියලා. ඇයි චිත්තජ රූප කියලා කියන්නේ නැත්තේ හේතුව ප්‍රතිසන්දි අවස්ථාවේදී චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා තයෝ කන්දා ඒකස්ස කන්දස්ස කටත්තාච රූපානං සහජාත පච්චේන පච්චයෝ ස්කන්ධ තුනක් අනිත් ස්කන්ධ එකට සහ කර්මෙන් හටගන්නා රූපයන්ට සහජාත භාවයෙන් එකට ඉදීම වශයෙන් පත්ති වෙනවා මේ තියෙනවා එක ගතියක් තියෙනවා මේ මොකක්වත් කරේ නැතත් සමහර වෙලාවට තිබෙනවා මේ අපිට මේ තනි නොතනියක් නැහැ කියලා. දැන් සමහර අවස්ථාවලදී මිනිස්සු මේ හුදකලා පාරක යන්නේ නිකන් තනි පංගලමක් වෙනවා. නිකන් තනියෙන් කවුරුවත් නැති පාළු පාරක ඇත්ත වශයෙන්ම යන්න සැකයි. හැබැයි සමහර වෙලාවට මිනිස්සු තමන්ගේ නෑදෑයෝ නොවුනත් තමන්ගේ ගමේ රටේ අය නොවුනත් මිනිස්සු ඉන්නවා පාරේ බස් හෝල්ට් එකේ ඉන්නවා ඒ මිනිස්සු එන්නේ අපිට තනිකන් රකින්න නෙවෙයි ඒ මිනිස්සු වෙන වෙන හා යන අය ඒ වුණාට අර පාරට බහින එක්කෙනාට නිකන් තනිකමක් දැනෙන්නේ පාළුවක් දැනෙන්නේ අන්න එහෙම ගතියක් තියෙනවා එතකොට ඒ වගේ දැන් එයාට යන්න පුළුවන් බයක් නැතුව, සැකක් නැතුව එහෙම යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ මිනිස්සු ඇවිල්ලා කතා කරන්නේත් නැහැ. ඒ මිනිස්සු ඇවිල්ලා යම් කියන්නේත් නැහැ. ඒ මිනිස්සු ඇවිල්ලා තනි රකින්ට කියලා දෙන්නෙත් නැහැ. නමුත් Tamange හිතට ඒ මිනිස්සුන්ගේ පාරේ ඉඳීමම අමුතුම විදිහේ ඵලයක් හදලා දෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් තමයි ඔය සමහර ධර්මවල තිබෙන එකට ඉපදීම වශයෙන් එකට ඉන්නකොට අමුතු අනිත් එක්කිනාටත් පහළ වෙන්න පුළුවන්. දැන් සමහර අය කියනවනේ මේ මම යන්නේ පාරගල්ලු යනවා නම් අරයා යනවා නම් මෙයා යනවා නම් අක්කා යනවා නම් අයියා යනවා නම් මම යනවා. එහෙම කියනවනේ. එහෙම කියන්නේ නිකන් මේ එයාට ඒකේ ගැම්මක් තියෙනවා. ආන් ඒ වගේ සහජාත එකට උපදිනවා එකට උපදිනකොට ඒ ඒ රූපවල තිබෙනවා නාම ධර්මවල තිබෙනවා ඔවුනොන්ට ප්‍රතිවින්නා වූ උපකාර කරගන්නා එකට උපදීන් වශයෙන් ගුණයක් දක්වන ගතියක්. ඒ ගතිය තමයි අපි සහජාත ප්‍රත්‍යය කියලා කියන්නේ. ඉගෙන ගන්න. ද්වේ කන්දා ඉන්නම් කන්දානම් කටත්තාච රූපානම් සහජාත පච්චේන පච්චයෝ ස්කන්ධ දෙකක් තවත් ස්කන්ධ දෙකකට සහ රූපයන්ට විපාක වශයෙන් ඉතිපතන රූපයන්ට සහජාත භාවයෙන් පත්ති වෙනවා උදව් වෙනවා උපකාර වෙනවා අනිත් එක තමයි තව මේ පාළි විග්‍රහයක් තිබෙනවා ඒ පාළි විග්‍රහය තමයි ස්කන්ධයෝ හතර දෙනාම වත්තුස්ස සහජාත පච්චේන පච්චේ ඒ කියන්නේ මේ වත්තුස්ස කියලා කියන්නේ හට ගන්නා වූ වස්තු රූපය හෘදේ වස්තු රූපය මූල හෘදේ වස්තු රූපය දැන් කෙනෙක් හටගන උපදින වෙලාවේදී ඇත්ත වශයෙන්ම මේ අපි අද කතා කරන්නා වූ හුදේ වස්තු රූපේ වගේ එකක් ඒ වෙලාවේ නෑ පොඩියටනේ තියෙන්නේ. එතන ඉතින් මේ ලේ පම්ප් කරන්න පුළුවන් එහෙම එකක් තාම හැදිලා නෑ. නමුත් එතන කියන්නේ වස්තු රූපේ කියලා නාම ධර්මයන්ට ඉන්ට උදව් වෙන මූලිකම මූලිකම යම්කිසි රූපමය ගුණ ස්වභාවයක්. ඒකයි ඒ රූපය කියලා කියන්නේ. දැන් ඒ කන්දා වත්තුස්ස සහජාත පච්චේන පච්චයෝ නාමස්කන්ධ හතර මේ දෙනා වේදනා සංඥා සංඛාර විඤ්ඤා හතර දෙනා හුදේ වස්තු රූපයත් එක්ක උපදිනවා හුදේ වස්තු රූපයට සහජාත භාවයෙන් ශක්තියෙන් උදව් වෙනවා උපකාර වෙනවා අනිත් අතට ගත්තාන් පස්සේ වත්තු කන්දානම් සහජාත පච්චේන පච්චයෝ ස්ක්‍රමේ හෘදේ වස්තුව අනිත් නාම ධර්ම හතරටම එයා ආශ්‍රය කරගෙන ඉන්ට එයාත් එක්ක උපදින්ට හේතු වීම වශයෙන් එහෙම නැත්නම් සහජාත භාවයෙන් උපකාර කිරීම වශයෙන් උදව් වීම වශයෙන් පිහිට වෙනවා ප්‍රත්‍ය වෙනවා ඊළඟට ඔය කාරණා රූප ධර්ම ගැන යම්කිසි අතගැසීමක් වුණොත් රූප ධර්ම පිළිබඳව කියවීමක් වුණොත් ඒකාන්තෙම ඒ ජීවිතය පංචවෝකාර භවයක නාම ධර්මත් එක්ක આવොත් පංචවෝකාර භවයක නාම ධර්ම නැතුව යම්කිසි විදියකින් රූප කතාවක් කරොත් එන ඒ අසඤ්ඤ තලේ විතරයි මේ විදිහට ඔවුනොවුන්ට සහජාති භාවයෙන් උදව් වෙන උපකාර වෙනවා ඊළඟට ඔය කිව්වේ මිශ්‍ර කතාවක් මිශ්‍ර කතාව කියලා කියන්නේ රූපයයි නාමයයි දෙක මිශ්‍ර වෙන විදිය. ඊශ්වර වෙලා කිව්වා නාම ධර්මම නාම ධර්මයන්ට සහජාත භාවයෙන් උපකාර වෙන විදිය. දැන් කිව්වා නාමයි රූපයි දෙකම සහජාත භාවයෙන් උපකාර වෙන විදිය. අපි ඉස්සරහට බලමු ඊළඟට මොනවද තවත් කියවෙන්නේ කියලා. ඒක හැබැයි වෙනම පාඩමකට ගත්තොත් හොඳයි කියලා තියෙනවා මම දෙකක් විතර කියලා දෙන්න. වීති වාර ගොඩාක් තියෙන සහජාත පත්‍යයේ හේතුව ගොඩාක් ලොකුයි මේ මාතෘකාව. නමුත් අපි අදට ප්‍රමාණවත් කොටසක් විතරක් කියමු. pāli වාක්‍යයක් යොදලා තිබෙනවා විස්තර විග්‍රහයේ විසර්ජනා වාරේ. ඒකං මහා භූතං. ඒකං මහා භූතං තින්නන්නම් මහා භූතානං සහජාත පච්චේන පච්චයෝ. මහා භූත කියලා කියන්නේ රූප කොටස්. පඨවි ආපෝ තේජෝ වායෝ. අතරට ඒකං මහ භූතං. පඨවි ධාතුව ගත්තම එක මහ භූත ධර්මයක් හැටියට සින්දන්නම් මහ භූතානං ඉතිරි ආපෝ තේජෝ වායෝ. භූත ධර්ම හඳුනට සාජාත පච්චේන පච්චයෝ එකට ඉපදීම වශයෙන් උදව් වෙන උපකාර වෙනවා දැන් එකට ඒකක්ෂණීකව තමයි ඔය රූප පහළ වෙන්නේ. තනිය තනියෙන් පහළ වෙන්නේ නැහැ කියනවනේ රූප. පඨවි උපදිනවා ඊට පස්සේ ආපෝ උපදිනවා ඊට පස්සේ තේජෝ උපදිනවා ඊට පස්සේ වායෝ උපදිනවා. එහෙම පිළිවෙලකට උපදිනව නෙමෙයි මේවා එකට උපදින්නේ. එකට රූප උපදිනකොට යම්කිසි තැනක ශබ්දයක් තිබුණා මේ යම්කිසි තැනක වායෝ තිබුණාද වායෝ තියෙන තැන අඩුවෙන් හරි වැඩියෙන් හරි තිබෙනවා පටවියාපෝ තේජෝ. තේජෝ තියෙන තැනක අනිත් පටවියාපෝ වායෝ තියෙන. ওই විදිහට එක මහා භූතයක් අනිත් මහා භූත ධර්ම තුනට සහජාත භාවයෙන් පත් වෙනවා. ඒකම කියනවා මුලින් කියපු විදිහට තයෝ මහා භූත මහා භූත ධර්ම තුනක් ඒකස මහ භූතස්ස තවත් එක මහා භූත ධර්මයකට සහජාත පච්චේන පච්චය සහජාත භාවයෙන් පත් වෙනවා. එක්කෙනෙක් තුන් දිනකට සහජාත වෙනවා. තුන් දිනෙක එක්කෙනෙකුට සහජාත භාවයෙන් පත් වෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න එපායි. දැන් අර අපි කිව්වනේ මේ අපි කිව්වනේ දැන් ඔය මේසයක් ගැන මේසයක් ගැන කිව්වම ඒ මේසයේ එක මේස කකුලක් අනිත් තුන්දෙනාගේම උදව්ව එක වෙලාවේ ලබනවා. එක අතකට ගත්තා. ඒ වගේම තමයි එක වෙලාවෙම බර දරාගෙන ඉන්නේ. අනිත් තුන්දෙනාට මෙයා උදව් වෙනවා එක්කෙනෙක්. ඒ තුන්දෙනාගේ උදව්ව ලබනවා හනිය. මේක කකුල් දෙකක් දෙපැත්තෙන් දෙගෙන අනිත් දෙනාට උදව් කරනවා. ඒ වගේ තමයි මේ අනිත් එක තමයි දේ මහා භූතා දින්නම් මහා භූතානම් සහජාත පච්චේන පච්චේ. මහා භූත ධර්ම දෙකක් තවත් මහා භූත ධර්ම දෙයකට උදව් වෙනවා සහජාත භාවය. එකට ඉපදීම වශයෙන්. අනිත් එක තමයි මහා භූතා චිත්ත සමුත්ථානානං රූපානං උපාදාය රූපානං සාජාත පච්චේන පච්චේ ඒ කියන්නේ භූත ධර්මිය ටික චිත්ත සමුත්ථානක තියෙනවා. චිත්ත සමුත්ථාන රූප. එක දැන් රූප තියෙනවනේ මෙහෙම. චිත්ත සමුත්ථානික රූප තියෙනවා 14ක්. ආකාශයට කියන 15 තුනේ 14 ගම. ඒ 14 ඒකේ තියෙනවනේ චිත්ත සමුත්ථානික රූප 14 ගත්තම ඒකේ පඨවි ආපෝ තේජෝ වායය තියෙනවනේ. ඒ එක මහා භූත පඨවි හරි ආපෝ හරි තේජෝ හරි ඒ එකක්. එක වෙලාවක මහා භූතා චිත්ත සමුත්ථානානං රූපාණ. ඒ වෙලාවේ පහළ වුණා වූ අනිත් චිත්ත සමුත්ථානික රූපයන්ට වගේම උපාදාය රූපානම්. උපාදාය රූප කියලා කියන්නේ මහා භූත නොවෙන්නා වූ අනිත් රූප ටික. දැන් චිත්ත සමුත්ථානික රූප 14ක් කිව්වොත් ඒ 14න් 10ක් හතරක් ඇවිල්ලා මහා භූතයි. අනිත් 10 උපාදාය රූපයි. චිත්තජ වශයෙන් ගත්තාම මේ එක රූපයක් එක මහා භූත රූපයක් අනිත් චිත්ත සමුත්ථානික රූපයන්ට උපාදාය රූපයන්ටත් සහජාත භාවයෙන් උපකාරුණා. ඉතින් කවදාකවත්ම ලොකු අය පහළ වුණාට පස්සේ නෙමෙයි පොඩි අය පහළ වෙන්නේ. මේ වැඩි හැටියට පහළ වෙන්නේ එකටයි. gedaraka යම්කිසි කෑම කන වෙලාවේදී සමහර අවස්ථාවන කට්ටිය ඔක්කොම එකට ඉඳගෙන කෑම කනවා අනිත් සමහර අවස්ථාවල තියෙන්නේ ඔක්කොම එක්කෙනෙක් වැඩි හිටියෝ කාලේ වුණාට පස්සේ අනිත් අය මේකේ තියෙන්නේ එහෙම නෙවෙයි මේකේ තියෙන්නේ ඔක්කොම ටික එකට පහළ වෙන එක අනිත් එක තමයි බාහිර රූප සම්බන්ධයෙන් ගත්තම කියවෙන තැනක් තියෙනවා බාහිරං ඒකං මහ භූතං පිටතින් පහළ වෙන්නා වූ බාහිරව පහළ වෙන්නා වූ එක් මහ භූත ධර්මයක් පඨවි වෙන්න පුළුවන් ආපෝ වෙන්න පුළුවන් තේජෝ වෙන්න පුළුවන් වායෝ වෙන්න පුළුවන් මහ භූතං තින්නන්නම් මහ භූතානං සහජාත පච්චේන පච්චයෝ අනිත් මහ භූත ධර්ම තුනට එකතු උපදීන් වශයෙන් පහළ වීම වශයෙන් උදව් වෙනවා උපකාර වෙනවා මේ හැබැයි මම කිව්වේ ඉස්සරලා කිව්වේ චිත්තජ කාණ්ඩේ. දැන් මේ කියන්නේ පහළ වෙන්නා වූ මේ බාහිර රූප සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ රූපකා රූප පිළිබඳව. ඒත් අර විදිහටම තමයි තයෝ මහ භූතා ඒකස මහ භූතස්ස සහජාත පච්චේන පච්චයෝ ඒත් බාහිර රූප වල තියෙන්නේ මහ භූත ධර්ම තුනක් එක මහ භූත ධර්මයකට උදව් වෙනවා එක මහ භූත ධර්මයක් තුන් දිනකට සහජාත භාවයෙන් උපකාර වෙනවා. දේ මහ භූතා දින්නම් මහ භූතානම් මහ භූත ධර්ම දෙකක් තවත් දිනකට සහජාත භාවයෙන් පත්‍ය වෙනවා. ඊළඟට එක මහ භූත ධර්මයක් අනිත් තව දෙන්නේ ඊළඟ දෙන්නට උදව් වෙනවා. මහා භූත උපාදාය රූපානං සහජාත පච්චේන පච්චය මහා භූත ධර්මය උපාදාය වශයෙන් පහළ වෙන්නා වූ රූප ධර්මයන්ට පත්ති වෙනවා ඒකට ඉදීම වශයෙන් මේ හැම තැනම හැම තැනම බලාගෙන ගියාම මේ සහජාත ධර්ම ඉදිරිපත් කිරීම තුළ සහජාත ධර්ම කියවීම තුළ මේක චින්තාමය වශයෙන් ගත්තයින් පස්සේ මේක මෙහෙමත් පහළ වෙනවා මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී රූප කොටාසය මේ විදිහටත් පහළ වෙනවා මේ විදිහටත් පහළ වෙනවායි කියලා අපිට නිකන් මේ හැදෙනවා හොඳ චිත්ත රූප පහළ වෙනවා. මේ පින්වතුන්ට මතක ඇති අපි මේ එක අවස්ථාවකදී කිව්වා මේ සුද්ධ මනෝද්වාරය සහ මිස්සක මනෝද්වාර කියලා මේ අය මිස්සක ඔය මනෝද්වාරික හැදෙනවනේ සහ සුද්ධ මනෝද්වාර කියලා. දැන් මේ සුද්ධ මනෝද්වාරය කියලා කියන්නේ මනසටම පහළ වෙනවා මනසේම පහළ වෙනවා සිත් සිත් වේලි පහළ වෙනවා සිත් අපි එකපාරක් යම්කිසි ධර්මකාරණයක් ඇහුවොත් ඒ ධර්මකාරණේ අහලා වුණාට පස්සේ අපිට ඒ අහපු දේ සම්බන්ධයෙන් විශාල සිත් පෙළක් විශාල චිත්ත වීති ගොඩක්. ඔය අහපු දේ සම්බන්ධයෙන් පහළ වෙනවා. දැන් මේ අපි මේ මේ වෙලාවේ දිගට කියාගෙන ගියේ සහජාත භාවයෙන් නාම ධර්ම රූප ධර්ම පහළ වෙන මතුවෙන හැටි සහජාත වෙන හැටි තැන් තැන් කීපයක් කිව්වා ඒ තමයි ප්‍රතිසන්දි අවස්ථාව ප්‍රවෘත්ති අවස්ථාව ප්‍රතිසන්දි අවස්ථාවේදී කොහොමද ස්කන්ධ එකක් අනිත් තුනට සහජාත වෙන්නේ ස්කන්ධ තුනක් එක නාමයකට සහජාත වෙන්නේ ඊළඟට ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට ඊළඟට කටත්තා රූප කියන විපාක රූපේටත් කොහොමද සහජාත භාවයෙන් ඉදිරිපත් වෙන ඔය එක තැනක්. දැන් මේක මේක පිළිබඳව හිත හිතා යනකොට සුද්ධ මනෝද්වාරික චිත්ත වීති. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දි අවස්ථාව අල්වාගෙන ප්‍රතිසන්දි අවස්ථාව මුල් කරගෙන එක නාම ධර්මයක් තුනකට නාම ධර්ම තුනක් එකකට නාම ධර්ම දෙකක් තව දෙයකට ඒ නාම ධර්ම දෙය මේකට ඊළඟට මේ නාම ධර්ම එකක් අනිත් නාම ධර්ම තුනටයි රූපයන්ට එන ආකාරය සහජාත වෙන ආකාරය එතකොට එතන ඔහොම මෙනෙහි කරන්නට යම්කිසි වෙලාවක පුළුවන් නම් එතනදී හැදෙන්නේ අපි අහපු කතනයකට දේශනාවකට අනුකූලව චිත්තජ රූපය චිත්ත රූපයක් නැවිලා ප්‍රතිසන්දි අවස්ථාවක් හිතින් හදාගෙන ඒට අනුකූලව ඒක මෙනෙහි කිරීම වශයෙන් දැන ගැනීම වශයෙන් මහ විශාල සිත් පෙළවල් පහළ වේගෙන පහළ වේගෙන යනවා. ඒ අතර ඒ පහළ වෙන තැන සහජා මේ බලන්නේ සහජාත භාවය කොහොමද මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔය එක තැන. ඒ අවස්ථාවේදී වෙන මොකවත් අපේ හිතට දැනෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ප්‍රතිසන්දි අවස්ථාවේදී සහජාත පත්‍ය තියෙන තැනයි සහජාත පත්‍යයෙන් පත්‍ය ලබා ගන්නා පත්‍ය උප්පන්නයයි විතරයි අපිට අහුවෙන්නේ හිතට දැනෙන්නේ හිතට වැටෙන්නේ ඊළඟට තව තැනක් තියෙනවා. ඔය ප්‍රතිසන්දි අවස්ථාව. ඊළඟට ප්‍රවෘත්ති අවස්ථාවේ ක්‍රියාසිත පහළ වෙන තැන. රහතන් වහන්සේගේ ක්‍රියාසිතක් පහළ වෙන්නේ කොහොමද? ඒ සහජාත වෙන්නේ කොහොමද? අපිට මනෝද්වාරික අර සිත් වලින් රහතන් වහන්සේ නමකේ හිත මේ විදිහටයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ දිගටම යන්නේ නිස්සක නෙවෙයි සුද්ධ මනෝද්වාරික සිත් පීලියන් ඊළඟට තව මේ ධර්ම චිත්තජ රූප 15 වීම ඊළඟට විපාක වාරේ විපාක සිත් 15 වෙන අවස්ථාව ක්‍රියාසිත 15 වෙන අවස්ථාව ඊළඟට ධර්මතා දෙකක් දෙකකට තුනක් එහෙකට එකක් ධර්ම තුනකට ওই දෙක පහළ වෙන තර නාම ධර්ම නාම ධර්මයන්ට සහ රූප ධර්මයන්ට පහළ වෙන අවස්ථාව ඔය කියපු හැටියට මේ තැන් තැන් වල නැවති නැවති නැවති නැවති මේ ධර්ම වල තිබෙනා වූ සහසහයෝගිතාවය මෙනෙහි කර කර මෙනෙහි කර කර එහෙම වෙන්නේ ඇයි? එහෙම හේතුව කවදාකවත් මේ එහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපේ හිතින් ගොඩ නැමුවාම අපිට තේරෙනවා කවදාකවත් මේ ධර්ම තනියෙන් හුදකලා වෙලා පහළ වෙන්න පුළුවන් ගතියක් තියෙන අය නෙවෙයි කියලා. දැන් බලන්න මේ ආලෝකය ආලෝකයක් පහළ වෙච්ච ගමන් ඒ ආලෝකයේ වර්ණයක් අපිට ගහගෙන යනවනේ. වර්ණයක් ගහගෙන යනවා එළිය කරලා යනවා. ඉතින් 아무තු වෙනසක් එක වෙලාවෙදි පහළ වෙනවා. ඉතින් එක වෙලාවෙම අපිට වටපිටාවේ තියෙන දේවලුත් මතු කරලා පෙන්නලා ආලෝකයකුත් එක්තරා පාටකට මේ මතු වෙලා යනවා. ඔය හැටි. ඒ වගේ මේ ස්ථාන ප්‍රතිසන්දි අවස්ථාව, ප්‍රවෘත්ති අවස්ථාව ඊළඟට විපාක සිත් පහළ වෙන අවස්ථා අව්‍යාකෘත ධර්ම, ක්‍රියා අව්‍යාකෘත ධර්ම ඊළඟට ඔය ස්ථාන පිළිබඳව හොඳට මෙනෙහි කරගෙන මෙනෙහි කරන චිත්තජ රූප ඍතජ රූප මෙනෙහි කරගෙන යනකොට මේව ඇවිල්ලා හරියට හිත ඇතුලේම සකස් වන්නා වූ ආරම්මණයක වශයෙන් භාවනා මධ්‍යස්ථාන වගේ භාවනා වකට අරමුණු ගොනු කරගෙන මෙනෙහි කරන මේ මානසිකාර මණ්ඩලයක් වගේ මානසිකාර ස්ථානයක් වගේ මෙනෙහි කරන්ට විදර්ශනාවක් හැටියට දකින්ට බලන්ට හොඳ සුද්ධ වූ තැනක් වගේ මෙතනින් බලන්නේ ස්කන්ධයන්ගේ ආකාරය මිසක එතෙන්ට ගිහිල්ලා සත්පුජ්‍යල ඈඳීමක් කරලා නෙවෙයි. ඒක නිසා මේ ගැඹීර ධර්ම කොටාසය හරියට භාවනා මනසිකාරය ඇති කරගන්නට හොඳ පිහිටක් වෙනවා. අපි ඇත්තටම මහා මුලාවක ඉන්නේ මුලාව ගලව ගන්නට බැරුව කඩා ගන්නට බැරුව තමයි මේ අපි හැම එක්කෙනාම අසරණ වෙලා අතරමං වෙලා ඉන්නේ. මොකද්ද මුලාව? අපේ හිතේ තිබෙන්නා වූ පුජ්‍යල හැඟීම. පුජ්‍යල සංඥාව. ආත්ම හැඟීම, ආත්ම සංඥාව. මේක තේරුම් ගන්නට සම්පූර්ණ අපි හිතාගෙන ඉන්නවා තේරුණා කියලා. හැබැයි තේරිලා නැහැ. වැටහිලා නැහැ. අපිට වැටහිලා තිබෙන්නේ අහපු දෙයකට කියවපු දෙයකට අනුකූලව අපිට යම්කිසි සුතමේ ඥාන ඥානයක් විතරයි අපිට තියෙන්නේ. එහෙම නැතුව අපිට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේ ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙච්ච නැති නිසා අපිට පුදුම දුකකට මේ හේතුඵල ධර්මයේ රාමුවෙම ගැට ගැහින්න වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි බොහෝම මෛත්‍රියෙන්, බොහොම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම මේ අපි කතා කරන සහජාත ධර්ම එකට උපදින ධර්ම එකට උපදින තැන් ගුණ කරතර තමයි ඔය පෙන්වන්නේ ඔය ඔය pāli වාක්‍ය වලින් මෙතනත් එකට උපදින තැනක් තියෙනවා. ඒක කියලා ආ මෙතනත් තියෙන එකට උපදින තැනක්. ඒකත් කියන තවත් තැනක් තියෙන මේ මෙතනත් මේ ධර්ම ඔවුනුන්ට උදව් වෙන උපකාර වෙන තැනක් තියෙනවා. ওই විදිහට කිය කියා කිය කියා මෙනෙහි කරන්ට තැන් පෙන්නනවා මේ pāli පාඨයක් හරහා. pāli පාඨ ඔස්සේ ඒක නිසා ගැඹීර ගැඹීර විසිතුරු ධර්ම කොටසක් අපි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා සෑම දිනාටම අද අපි බොහෝ මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම හොඳට පැහැදිලිව විසිතුරුව එකින් එකට පටලවා ගන්න නැතුව ඒ වාගේ මිශ්‍ර කරගන්නට හොඳට මෙනෙහි කරගෙන ගිහිල්ලා සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් ওই තැනකදී අවබෝධ කරගෙන හේතුඵල ධර්මයන්ගේ තිබෙන භයානකත්වයේ තේරුම් අරගෙන හේතුඵල ධර්මයන්ගේ තිබෙන nissarattය ඒ වගේම nissarakattය තේරුම් අරගෙන හේතුඵල ධර්මයන්ගෙන් මිදිලා හේතුඵල ධර්මයන්ට කිසිම වෙලාවක කැමැත්තක් ඌනෑකමක් ආසාවක් බැඳීමක් පැතීමක් ඇලීමක් ඇති කරගන්න නැතුව හේතුඵල ධර්ම කියනා වූ නාම ධර්ම වලින් හිත ගලවගෙන මුදවගෙන රූප ධර්මයන්ගෙන් හිත ගලවාගෙන මුදවාගෙන අයින් වෙලා මේ රූප ධර්ම ගොඩෙන් නාම ධර්ම ගොඩෙන් අයින් වෙලා ඉවත් වෙලා එකම එක ධර්මයක් වුණ. ශාන්ත වූ ධර්මයක් වුණ. ප්‍රණීත වූ ධර්මයක් වුණ. නිර්වාණ ධාතුව කියන ධර්මය ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන නිවනින්ම නිවේසනසී යන්ට ලැබේවා ඒ සඳහා මේ උතුම් ධර්මයේ පිහිට ආධාර උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාරණහස අප්‍රමාණ පිං මම හිතනවා අද ඔබ වහන්සේ අපිට විශේෂ අනුග්‍රහයක් කරා මේ අපි කලින් ඉගෙනගත්ත කොටසකුත් මතු කරලා දුන්න මේ රූප පිළිබඳව සාරණහස ඒකටත් බොහොම පිං ඒ වගේම මේ සහජාත පස්සේ කොටස් ටිකත් ඉතාමත්ම සූක්ෂම ධර්මයක් ඒකත් අපිට ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දුන්නා කියලා විශ්වාස කරන හැමෝටම අවබෝධ වෙන්න ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් අහන්නම් වහන්සේ අපිට කියලා දීපු මේ රූප කොටස් ටිකේ උපාදීන රූපයි නිෂ්පන්න රූපයි කියලා කොටස් දෙකක් අපිට හම්බ වෙනවා එතකොට තේරුම් ගන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ උපාදින්න කියනකොට ඒක කර්මයෙන් ඇති වෙච්ච රූප කියලා. එතකොට වහන්සේ අපිට පැහැදිලි කරා වගේ සුද්ධාෂ්ටකයත් ප්‍රසාද රූප පහත් ස්ත්‍රීන්ද්‍රිය රූපය, පුරුෂින්ද්‍රිය රූපය, හදේ වස්තු රූපය, ජීවිතින්ද්‍රිය රූපය, ආකාශ රූපය කියන කොටස් ටික තමයි ගන්න කියලා කොටස් 18ක් හැටියට නිෂ්පන්න කියනකොට සවින්හස මම නිවැරදි කරන්න වැරදි නම් එතකොට හිත අහලා තියෙන විදිහට ඒ කියන්නේ අපි කොයි වෙලාවක හරි භාවනාවකට ගන්නවා නම් එහෙමත් නැත්නම් අපි ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා නම් ඒ වගේ භාවනාවකට යොදා ගන්න පුළුවන් රූප ටික එතනදී අර කලින් කියපු 18න් ආකාශ රූපයේ ඉවත් වෙලා එතනට ශබ්ද රූපය ඇතුළත් වෙනවා කියන අදහසක් තියෙනවා සාමාන්‍යයෙන් ඒක ඒක නිවැරදි කරන්න වැරද්දක් තියෙනවා නම් ඒක ඒකේ වැරදි නිවැරදිතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහෝ පින් සාමාන්‍යයෙන් අනිත් කල්යනා මිත්‍රන්ට මම ඉදිරියේදී යමු වෙනවා ඒකවත් කරන්නේ මේ මේ ගැන අපේ පින්වත් හැම දිනාටම අපේ ජයන්ත මහත්මයා අහපු නිසා අපි මේ කරුණ ටික කියනවා. නිෂ්පන්න රූප කියලා අපි රූප 18ක් හඳුනා ගන්නවා. නිෂ්පන්න රූප කියලා කියන්නේ කර්ම ආදී ඔය පත්‍ය ධර්මයන්ගෙන් හටගත්ත රූප කියන එකයි නිස්පන්න නිපදි වෙච්ච රූප කියන එකයි ඔය කියන්නේ. ඒකේ ඇත්ත වශයෙන්ම ප්‍රධාන රූප ප්‍රධාන රූප ටිකක්. ඒක ඔය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප හතරයි. චක්කු සෝත ගාන ජීවහා ඊට පස්සේ ඔය කාය ප්‍රසාදේ කියන රූප ප්‍රසාද රූප පහයි ඊට පස්සේ අපිට 9ක් වෙනවා. තව තියෙනවනේ අර පටවියාපු තේජෝ ආයවලට ඇඳිලා ඉන්න වර්ණ ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඊළඟට වර්ණ ගන්ධ රස ස්පර්ශ කියලා ගන්නේ නැහැ හේතුව ස්පර්ශය අර පටවියාපු පඨවි තේජෝ වායෝ තුනමයි. ඒක නිසා ශබ්දයත් ඒකට එක්කාසු වෙනවා. ඊළඟට ඔය කියනා රූප 13යි අනිත් එක තමයි මේ මේක මේ හෘදේ වස්තු රූපයයි ඊළඟට තව තියෙනවා ජීවිතින්ද රූපය තියෙනවා ස්ත්‍රී භාව පුරුෂ භාව රූප දෙක තියෙනවා. මේ රූප 18 කර්මය හේතු කරගෙන හැදිච්ච නිසා හේ අනිත් එක තමයි මේ ප්‍රත්‍ය මුල් කරගෙන හැදිච්ච නිසා මේවට කියනවා නිෂ්පන්න රූප කියලා. මේ නිෂ්පන්න රූප 18ට තවත් යම් යම් අවස්ථාවලදී භාවිතා කරන වචන කීපයක් තියෙනවා. ඒකත් ඇත්ත වශයෙන්ම දැනගන්න එක හොඳයි. ඒකට කියනවා එකක් තමයි මේවට කියනවා ස්වභාව රූප කියලා. ස්වභාව රූප කියලා කියන්නේ මේ රූප 18 ගත්තම එකින් එකට වෙනස්. කවදාකවත්ම එක සමාන රූප දෙකක් නැහැ. මේ හැම රූපයකටම පඨවි එකට තියෙන ලක්ෂණය ආපෝ එකට නෑ ආපෝ වලට තියෙන ලක්ෂණ තේජෝ වලට නෑ තේජෝ වලට තියෙන ලක්ෂණ වායෝ නෑ වායෝ වලට ලක්ෂණ චක්කුවේ නෑ ඇසේ තියෙන ලක්ෂණේ සෝතේ නෑ නිසා තනි තනියෙන් තනි තනියෙන් එක එක්කෙනාට වෙනස් වෙච්ච වෙනස්ම ඒ කියන්නේ බොහොම දිස් distinct characteristics තියෙනවාට බොහෝ විශේෂිත අමුතු විදිහේ ලක්ෂණ ස්වභාව දරන නිසා තමන්ටම ආවේනික ලක්ෂණ දරන නිසාට කියන ස්වභාව රූප කියලා. 18. ඊළඟට තව වචනයක් තැන් තැන්වල පාවිච්චි කරනවා මේක මේ මේ හැම එකටම තිබෙනවා මේ පටවි ඇති වුණොත් නැති වෙලා යනවා. ආපෝ ඇති වුණොත් නැති වෙලා යනවා. වායෝ ඇති වුණොත් නැති වෙලා යනවා. තේජෝ ඇති වුණොත් නැති වෙලා යනවා. හැම එකක්ම මේවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒක නිසා මේවට තියෙන්නේ ඇති වී නැති වී යන්නා වූ ලක්ෂණ තියෙන නිසා මේවට කියනවා ඒ ලක්ෂණයන්ගෙන් ගැවසී ගස්ස නිසා මේවට කියනවා ලක්ෂණ රූප කියලා කියනවා. එකක් ස්වභාව රූප කියලා හඳුන්වනවා තැනක මේ තව තැනක ලක්ෂණ රූපය කියලා කියනවා කියනවා මේ නිස්පන්න රූප 18 තව එකක් තියෙනවා මේ මේ වන් ඒකෙන්ම වෙනස් වෙලා විකෘති වෙලා යනවා ඒක නිසා රූප රුප්පණ ගතියෙන් යුක්ත වෙච්ච නිසා මෙයාට රූප රූප කියලා කියනවා. ඊළඟට භාවනා කරන්න ගියයින් පස්සේ ඔය මේ රූප සම්මර්ෂණය කරන්ට බලන්ට මේ බලන්ට අරේ මේ කියලා කියන්නේ මෙනෙහි කරන්ට කියන නිසා මෙයාට සම්මර්ෂණ රූප කියලා කියනවා. මේ විදිහට මේ නිස්පන්න රූප 18ට තව තියෙනවා ස්වභාව රූප කතාවක් කියනවා ලක්ෂණ රූපය කියලා කියනවා රූප රූප කියලා කියනවා අම්මස්සන රූප කියලා කියනවා. ඒක නිසා මේ ඒකත් අපේ පින්වුතුන් දැනගෙන තියෙන එක හොඳයි මේ රූප වලට අපේ මහත්ය කීප හැටියට ඔය මේ නිස්පන්න රූප කියලා කියන්නේ ඔය ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ රූප කියන එකයි මේක වෙනස තමයි තේරුම් ගන්න උත්සාහ කරේ because මොන ශබ්ද රූපේ කියන එක උපාදින රූපයක් නොවන බවත් ඒ කියන්නේ කර්මයෙන් හටගන්න නැති නිසා මේ නිෂ්පන්න කියනකොට ඒක අර විදර්ශනාවට වාජනය කරන දෙයක් ඉන්න ශබ්ද රූපය ආකාරයෙන්ුවට සම්බන්ධ වෙලා එතන රූප 18 රකස් වෙනවා කියන එක තමයි මතකයේ තියෙන අත්‍යකයි මතක පාදින්න රූප අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ චූටි ප්‍රශ්න එකක් විතර තියෙනවා. එකක් තමයි මේ අපි දැන් කතා කර අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස සාජාත පච්චේන පච්චයෝ කියන එක. ඒ ඒ ඒ පාළි පාඨයත් ස්වාමීන් වහන්සේ අභ්‍යාකත ධම්ම පත් ධම්ම පටිච්ච අභ්‍යාකතෝ ධම්මෝ උපාජ්ජති සාජාත පච්චයෝ ඒ දෙකම එකම තේරුමද ස්වාමීන් වහන්සේ නැත්නම් වෙනස්ද? ඒ දෙක. ආයෙ කියන්න බෑ. ඒ පාලි වාක්‍ය කියන්න බෑ. ස්වාමීන් වහන්සේ දෙවෙනි මේකේ තියෙන අභ්‍යාකතං ධම්මං පටිච්ච අභ්‍යාකතෝ ධම්මෝ උපපච්ඡanti සහජාත පච්චය. හරි. ඔව් අභ්‍යාකතං ධම්මං පටිච්ච අභ්‍යාකතෝ ධම්මෝ උපපච්ච ඒ ඒ තියෙන්නේ මේ ඒ මේ ඔය කියන ටික අපි කියපු ටිකම තමයි තියෙන්නේ. හරි සමහර ඒක ඒක එතකොට පළවෙනිම දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපි දැන් රූප දැන් ඉස්තුජ රූප ඒකම කොටස් දෙකකට බෙදා ගන්නානේ ස්වාමීන් වහන්සේ මෙතන මේදී ආවේ පටානේ දෙද්දි බාහිර රූප ඉස්තුජ රූප කියලා දෙකට දැන් මේ දෙකේ තියෙන වෙනස දැන අරගෙන අපිට හොයාගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කර්මජ රූප වෙන් කරන එකේ ප්‍රතිසංජී අසඤ්ඤ ප්‍රෝතිජ්ජලා හතරකට මේ කඩාගත් එක තේරෙනවා කර්මජ රූප කියන එක එතන තුනකට කඩාගත් එක තේරෙනවා. ප්‍රතිසන්දි අසන්නේක ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක. එතන පැහැදිලි මේ අවබෝධයක් අරගන්න පුළුවන්කම ලැබෙයි. මේ ඉතුරු ඉතුජ රූප, ඉතුජ රූප සහ බාහිර රූප කියලා දෙකට බෙදපු එකෙන් ඒ අදහසක් කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඉතුජ රූප කියන්නේ මොනවද, බාහිර රූප කියන්නේ මොකද්ද කියන දෙකම එක වගේම අදහසක් තමයි එන්නේ. ඒකේ අර සූක්ෂම වෙනස මොනවද කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. බාහිර රූප හැටියට සලකන්නේ දැමුත් මට එකක් මහත්තා මතක් වුණා මට මේ මහත්තයම ආපු නිසා මට මතක් වුණා මේ මේ ආයෙත් තව තැනකට ගියොත් හොඳයි කියලා. ඒ කියන්නේ මේ අපි රූප රූප විස්තරයක් කරා මේ ප ဋ ාණේ ප ဋ ාණයේ දේශනා කරන්නට කිට්ටු වෙන අවස්ථාවේදී රූප ගොඩවල් මහත්තයා හතක් තියෙනවා අපිට. ඒක දැනගන්න නැතුව ප ဋ ාණයට බහින්න එපා කියලා තියෙනවා. අපි සාමාන්‍ය ලෝකයේදී මහත්තයා අහපේ කොහොඳයි. ඒක මහත්තයාටයි අසන්නාව සෑම දිනාටමයි හරිම ප්‍රයෝජනවත්. මම අද මේ රූප කොටාසිය පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කියලා හිතුවෙත් අර අහපු ප්‍රශ්නයකට රූප ඔය සූත්‍රවල තියෙන ඇරෙන්න වෙනම තියෙන මහත්යා චිත් මේ චිත්තජ රූප මේ ප්‍රතිසන්දි කර්මජ රූප කියලා තියෙනවා ඊට පස්සේ බාහිර රූප කියලා තියෙනවා ඊළඟට ආහාරජ රූප තියෙනවා. තව තියෙනවා ඍතුජ රූප කියලා. තව තියෙනවා කර්මජ රූපය, අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප කියලා තියෙනවා. ප්‍රවෘත්ති කර්මජ රූප කියලා තියෙනවා. ඒ ඒ රූප ආකාර 7 හොඳටම තේරුම් ගන්න ඕනේ ඒකෙදී බාහිර රූප හැටියට සඳහන් කරන්නේ මහත්තයා අපි මේ අපේ කියලා ඒ වගේම තමන්ගේ කියලා කතා කරන්නේ නැතුව අජ්ජත්‍යයක් කිත්තු කරගන්නේ නැතුව පිටට දාලා තිබෙනා ඒවා තමයි මේ බාහිර රූප හැටියට සැලකන්නේ විශේෂයෙන්ම විශේෂයෙන්ම සත්ත්ව නොවන්නා වූ අර බාහිරේ තිබෙනා වූ රූප කොටස ඊළඟට තමන්ගෙන් අයින් වෙච්ච ඒකේ තියෙන තව එකක් මේ එහෙම කියනකොට හිතෙන්න පුළුවන් මේ ඍතුජ රූප මොනවද කියලා. ඍතුජ රූපයේ ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම ඍතුජ රූප අපි කාණ්ඩයක් වෙන් කර ගන්නවා. ඒ වුණාට සමහර තැන්වලදී ඍතුජ රූප හැටියට ගන්නෙමි විශේෂයෙන්ම තේජු ධාතුව. මේ මේ මේ රූප ධර්ම හත පිළිබඳවත් විශේෂම වෙනම පාඩමක් කරන්න ඕනේ කියලා මට හිතෙනවා මේ අද ඇහුවා වගේ. මේක නැතුව හසුරුවන්ට අමාරු. ඒක නිසා බාහිර රූප හැටියට ගන්නේ මහත්තයා තමන්ගේ කියලා සලකන්නේ නැති තමන්ගේ කියලා හිතන්නේ නැති රූප ටික. හම්පින් ස්වාමීන් වහන්සේ ඒක තව පොඩි ඒක චුට්ටක් ගැඹුරු ප්‍රශ්නයක් වගේ තමයි මට නම් තේරෙන්නේ මේක වස්තු රූපය ගැන අද මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දිෂණයේදී එතකොට දැන් සාමාන්‍යයෙන් ద్వාර දැන් අපි දැන් ආයතන හයක් ගන්නවනේ එතකොට පංචවෝකාර භවයක නම් ඔය ආයතන හය නැතුව ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අන්තින්ද්‍රිය අනිත් ආයතන පහ පංච ద్వාරයෙන්ම අරමුණෙන් නැති වෙලාවට සාමාන්‍ය මනෝද්වාරයේ වස්තු රූපය ආධාර කරගෙනම තමා සිත් පාල වෙනවා වගේ එකක් අපි හිතන් ඉන්නේ. ස්වාමීන් වහන්සේ අපි දැන් නම් තේරුම් ගත්ත එක වැරදිද දන්නේ නැහැ. එතකොට දැන් ධාන හිත් උනත් වස්තු රූපය ආධාර කරගෙන තමයි ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන්. නිරෝධ සමාපත්තියකදී නම් හිත් පාල වෙන්නේ නැති නිසා ස්වාමීන් වහන්සේ එතන නම් ආයතන සම්බන්ධයක් නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට සමහර අරූප ධානවල தත්ත්වය නිකන් මේ සුතුමේ පැත්තෙන් දැන ගැනීම පිණිස නම් අරූප ධානවලදී ඒ අරූප ධානසිට ඇත්තටම වස්තු රූපය සම්බන්ධ කරගෙනද පහළ වෙන්නේ කියන ගැටලුව නිකන් මතුවන ස්වාමීන් වහන්සේ අනිත් එකට දැන් සාමාන්‍ය වතුරේ ගිරුණාම අවස්ථාවක් තියෙනවා හෘද වස්තුවත් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ මේ අවස්ථාවේදීත් ඒ වස්තු රූපය ආධාර කරගෙන හිත පාල වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවාද? සාමාන්‍ය හදවත් සත්කම් වලදීත් අපිට තේරෙනවා හදවත් ආරබද්ධ කරන අවස්ථාවලදී ඒතෝර එන වස්තු රූපය ආධාර කරගෙන නැතුව හිත පහළ වෙන අවස්ථාවනුත් තියෙනවාද කියලා හිතන්න අවස්ථාවක් එනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න තේමසා. ඒකේ අවසානයකට ඉස්සලා කියලා මුල් එකට කියන්න මේ හිත පහළ වෙන්නේ හදේ වස්තු රූපය ආධාර කරගෙනමයි. ඒක හිතේ වස්තු රූපය කියන්නේ ලේ පම්ප කිරීම නැවතුණා කියන එක සිත් පහළ වීමට බාධාවක් නෙවෙයි. ලෝකයේ සාමාන්‍යයෙන් වතුර ගිරුණමයි සිහිය නැති වුණාමයි එහෙම මේ හදවත වැඩ කරන්නේ නැtei කියන කතාව ඇවිල්ලා ඒකේ මසල් වල තිබෙනා වූ සංකෝචනාත්මක ක්‍රියාවලිය නැවතීමයි කියන්නේ. ඒක නෙවෙයි මේ හිත පහළ වෙන්න ආධාර කරගන්නේ ඊටත් වඩා සියුම් වූ තැනකයි අපි අපි මස්වර අර මස් පොදියටත් කියනවා හදේ කියලා ඊට වඩා සියුම් තැනකයි මේ හිත පහළවන්නා වූ හිතේ gedර කියන්නා වූ වස්තු රූපේ කියන එක ඒකින්ද අර මේ ඒකට හිත් පහළ වීමට කිසිම බාධාවක් නැහැ ඒක ආධාර කරගෙන තමයි පහළ වෙන්නේ අනිත් එක තමයි මේ අරූප සිත් පහළ වීම අරූපාවචර සිත් පහළ වීමේදී අරූපාවචර භාවනාව කරන වෙලාවේදී අරූපාවචර සිත් පහළ වෙන්නේ හෘදේ වස්තුව ඇසුරු කරගෙනමයි. එතනදී හෘදේ වස්තුව ඇසුරු කරගෙන අරූපාවචර සිත් පහළ වුණාට අරූපාවචර එතනදී අරමුණු කරන්නේ අරූපාවචර ධර්ම. දැන් අපි හිතමු මේ අපි ආනාපාන සතිය වඩනකොට ආනාපාන සතිය වඩනකොට පළවෙනි අවස්ථාවේදී ඒක මේ මනෝද්වාරයකයි රූපයක් ආරම්මණය වශයෙන් අසුරු කරනවා ඊට පස්සේ ඒක ධ්‍යාන රූපාවචර ධ්‍යාන මට්ටමට යනකොට ආනාපාන සතිය කායික අරමුණෙන් අයින් වෙලා ආනාපාන සති කායික අරමුණෙන් අයින් වෙලා මනෝමය අරමුණක් මනෝමය නිමිත්තකට පෙරලෙනවා. මනෝමය නිමිත්තක් තමයි ඊළඟට ආනාපාන සතිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේ භාවනා නිමිත්ත. එතකොට හදේ වස්තු රූපේ තමයි ආධාර කරගෙන තමයි ඒ මනෝද්වාරික අරමුණ මනෝමය අරමුණ අරමුණු කරන සිත් පහළ වෙන්නේ හෘදේ වස්තුවට අතුරු ආරම්මන අරමුණු කරගෙන ඊළඟට ඒකෙන් ඉක්මවා ගිහිල්ලා අරූපාවචර අරමුණක් ගන්නකොට මිනිස්සෙක් අරූපාවචර භාවනාව කරනකොට මිනිස්සයාට භාවනා ආරම්භණයේ හැටියට පහළ වෙන්නේ අරූපාවචර අරමුණු හතර. ආකාසානං ඡායතන අරමුණ, විඥාන අරමුණ, ආකින්චඤ්ඤාතන, නේව සංඥානා සංඥා ආරම්භන වශයෙන් අරූපාවචරයි. හැබැයි අරූපාවචර අරමුණු හතර පහල කරන්නා හිත පහල වෙන්නේ උදේ වස්තු ආශ්‍රයයි. ඒ ඇවිල්ලා මෙහෙදී. මෙතනින් අයින් වෙලා එයා උප්පත්ති වශයෙන් මෙහෙට ගියාම අරූපාවචර ලෝකයට ගියාම එතනදී පහළ වෙන හිත ඇවිල්ලා අවස්තුකයි. වස්තු රූපයක් ආධාර කරගන්නේ නැතුව ඒ පහළ වෙන්නේ ප්‍රවෘත්ති සිත් පහළ වෙන්නේ අවස්තුකයි. ඒක නිසා ස්ථාන අරූපාවචර භාවනා කරන වෙලාවේදී මනෝද්වාරික උනත් වස්තු රූපේ ආධාර වෙනවා. එහෙට ගියාට පස්සේ ප්‍රවෘත්ති වශයෙන් යනකොට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති දෙකේදීම එයාට අවස්තුක වෙනවා. තේරුවන්. බොම් පින් ස්වාමීන් වහන්සේ මේකේ ස්වාමීන් වහන්සේ අර පාදම් හුඟක් අය භාවනා ප්‍රායෝගික කරන අයට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා ස්වාමීන් වහන්සේ මේක මේ දැන් ස්වාමීන් වහන්සේ කියපු විස්තරේ. දැන් අපිට දැන් ස්වාමීන් වහන්සේ කාය ප්‍රසාදය කියන්නේ දැන් කායික කාය ප්‍රසාදයෙන් ආස්වාස ප්‍රසවාස කියලා අරමුණු කරන් යන්නේ. එතකොට ආයේ ආස්වාස ප්‍රස්වාස ආනාපාන සතිය කරනකොට ඒ කාය ප්‍රසාදයේ තියෙද්දිම අපිට ධාන වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මනෝමය අරමුණකට පරිවර්තනය නොවි ඒ කාය ප්‍රසාදයේම තියෙනකොට පළවෙනි ධාන ඒ දෙවෙනි ධාන වලට යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඒ ධාන වලට කලින්ම කාය ප්‍රසාදයේ ඒ අරමුණ මේ මනෝ මේ මනෝමය අරමුණකට පරිවර්තනය වෙනවාද නැත්නම් ඒ කොයි වෙලේද ඒක පරිවර්තනය වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගිකව කරන හුඟක් අය මේ පහන් නිසා තේරුම් ගන්න. මහත්තයා මේ මහත්තයාගේ ප්‍රශ්න බන ටොපික්ස් මට අර ඉස්සෙල්ලා ආපු එකත් මේ මට හිතෙනවා මේක බනක්ම කියන්න ඕනේ කියලා මේ මම මේ වෙලාවට කියලා දෙන්නම් එකක් ඊළඟට කල් දාන්නම් එකක් එකක් තමයි අපි පිළිගත්ත භාවනා ක්‍රමයක් තියෙනවා ධ්‍යාන ක්‍රමයක් පිළිගත්ත ධ්‍යාන ක්‍රමයේ පිළිගත්ත සමාපatti සංචරණය කරන්නා වූ ධ්‍යාන තියෙනනේ ඒවට සමවදින්ට නම් කාය ප්‍රසාදය තියෙන තැන ධානය ලබන්න බෑ. එතනින් අහකට යන්න ඕනේ. එතන ඉක්මවා යන්න ඕනේ. හේතුව මහත්තයා මේ අපි දැනගෙන තිබෙන දේවල් දැන් තමයි සා සායෝගිකව ඉන්නේ. දැන් බලන්න මේ කාය ප්‍රසාදයේ තියෙන තැන කාය විඥානයේ අත් වශයෙන් විපාක විඥානයක්. ඒ විපාක විඥානයේ තියෙන්නේ චෛතසික හතයිනේ තියෙන්නේ. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය වෙන මොකක්වත් ඕකේ නෑ. මානසිකාර, සද්ධා, පැහැදීම් මොකක්වත් නෑ. ඒක නිසා ඒක ඇත්ත වශයෙන්ම ඔය කියන හැටියට ධානයේලා සලකන්නේ නෑ. හැබැයි අංග දෙකක් තියෙනවා. එකක් තමයි ඒකාග්‍රතාවයයි වේදනාවයි තියෙනවා. ඊළඟට තව ටිකක් ඉස්සරහට ගියන් පස්සේ වීති දෙක තුනකුත් ඕකට කවලම් කරලා බැලුවොත් ඔය මේ පංචද්වාර ආවර්ජන වීති මිස්සක වීති ඒවා බැලුවොත් එහෙම එතනදී තිබෙන්නේ කාය කාය ආනාපාන සතියේ කාය ස්පර්ශ වෙලා ඊට පස්සේ ආනාපාන සතිය කායද්්වාරික වශයෙන් නාසය හැබෙන තැන බලබලා බලබලා ඉන්නවා. එතකොට එකඟ භාවයකට යනවා එක්තරා එකඟ භාවයක් ඒකේ තියෙනවා. නමුත් අපි කතා කරන සමාපatti සංචරණය කරන්න පුළුවන් වූ ධානය එතන තාම ඇවිල්ලා නැහැ. තව ඉස්සරහට යන්න ඕනේ. තව ඉස්සරහට ගියන් පස්සේ මේ ඔය භාවනා අරමුණ, ඒ කියන්නේ කායේ තිබෙන අරමුණ හැටියට කයේ තියෙන අරමුණෙන් කෙලින්ම එතනින් හිමීටම අයින් වෙලා හිමීටම අයින් වෙලා අයින් වෙලා මේ අපි හරියට කියනවා නම් අපි හඳුන් කූරක් පත්තු කරනවා හඳුන් කූරක් පත්තු කරාම ගින්දර හටගන්නේ හඳුන් කූරේ හඳුන් කූරේ ගින්දර හටගත්තම එතනින් ඇති වෙනවා දුමක් හැබැයි ඒ දුම හඳුන් කූර ළඟ තියෙන්නේ හඳුන් කූරෙන් අයින් වෙනවා. හඳුන් කූරෙන් අයින් වෙලා ටිකක් දුරට ගිහිල්ලා උඩ තුනි වෙලා යනවා. ඔය වගේ මේ ආනාපාන සතිය අරමුණ හරියට හඳුන් කූර වගේ. හඳුන් කූර ගින්දර තියෙන තැන වගේ. ඔතනින් තමයි පත්තු කරගන්නේ. ඔතනින් ආනාපාන සතියෙම එහෙට මෙහෙට බලාගෙන ඉඳලා එතනින්ම චිත්ත ඒකාග්‍රතාවයේ හොඳට සිවුම් වෙච්ච මනෝද්වාරික අරමුණක් හිත ඇතුළට පත්තු කරගෙන භාවනා නිමිත්ත හැටියට අරගෙන ඊට පස්සේ ඒක මනෝද්වාරික භාවයට පරිවර්තනය වෙනවා. ඇතුළට ගිහලා සිවුම් වෙනවා. එහෙම තමයි යන්නේ. එතකොට තමයි අර මනෝද්වාරික වශයෙන් තමයි ධානා සිත් පහළ වෙන්නේ. මෙතනදී කායද්වාරික වශයෙන් නෙවෙයි. එතකොට ඒ අවස්ථාවේදී පළවෙනි ධානයේ දෙවෙනි තුන්වෙනි ධානවල පුංචියට පුංචියට තියෙනවා චලන ස්වභාවයක්. චලන ස්වභාවය කියලා කියන ආනාපාන සතියක් ඒකේ වැඩ කරන. හැබැයි ඒක නහයේ නහයේ නාසයේ ගාව ඉඳීම තුලින් පත්තු කරගත්ත, මතු කරගත්ත, හුරු කරගත්ත චලනයක් මිසක කෙලින්ම නහයට ආපු එකක් නෙවෙයි. ඒක භාවනා නිමිත්තකේ නිමිත්තක් හැටියට හිතට ගිය එකක්. ඒක නිසා එහෙම ගියයින් පස්සේ තමයි ධාන හසුරවන්න පුළුවන් වෙන්නේ කායික ධාන කියන දේවල් ඇවිල්ලා කායික නෙවෙයි ඒව මානසිකයි. ඔය එක ක්‍රමයක්. ඕක තමයි ප්‍රායෝගිකව අපි සූත්‍ර දේශනාවල් වල තියෙන ප්‍රායෝගික ධාන ස්වභාවයේ ක්‍රමය. අනිත් එක තමයි ධාන තියෙනවා මහත්තයා ඒක මං කිව්වේ දැන් කල් දානවයි කියලා ටොපික් එකක් ඒක. මට මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනෑකමම ඔක තියෙනවා. මටත් හරි පිපාසයක් තියෙන මේක කියලා දෙන්න ඕන කියලා දෙන්න ඕන කියලා. ධාන තියෙනවා ධ්‍යාන තියෙන ප්‍රධාන වශයෙන් දෙකක් අනිත් එක තමයි තුනක් කියමුකෝ මගේ සාමාන්‍ය කියන හැටියට එකක් තමයි එක ධානයක් තියෙනවා ආරම්මන උපනිජ්ජායන ධාන කියලා. මතක තියාගන්න. දෙක ලක්කන උපනිජ්ජායන ධාන කියලා જાතියක් තියෙනවා. අනිත් එක පච්චනීයක ධම්ම ජායන ධානය කියලා තියෙනවා. මම මතක තිහි දන්නේ මේ මතක තියාගන්නකෝ. තියාගෙන හරි. ආරම්මන උපනිජ්ජායන ධානය කියලා කියන එකක් තියෙනවා. ඒ තමයි අපි අරමුණක් ළඟට මොකක් හරි බුදු ගුණද ආනාපාන සතියේද අනිත්‍යව ඔක්කොම අමතක කර කර අමතක කර ආරක අමතක කරලා ඒ වගේ හිත ගලවගෙන ගලවගෙන ගලවගෙන ගිහලා අපි ගත්ත කසේනයක් හරි මොකක් හරි ඒ ගත්ත අරමුණ ළඟටම අපි හිත ගෙනියවලා ගෙනියවලා ගෙනියවලා අරමුණ ළඟම අරමුණේම පිරිමැදලා මේ ඒකත් එක්කම ඉඳ යන ඒකට කියනවා ආරම්මන උපනිජ්ජායන ධානය කියලා ආනාපාන සතිය බුදු ගුණ කායානුපස්සනා මරණ සත්‍ය ඊළඟට මේ ඔය දියා කසින භාවනා මෛත්‍රී ඌ ඔක්කොම ආරම්මන උපනිජ්ජායන ධානය ලක්ෂණ උපනිජ්ජායන ධානය කියලා එකක් තියෙනවා ඒ තමයි අපි දැන් ඔන්න සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බලන්න කියනවා දුක බලන්න කියනවා අනාත්මය බලන්න කියනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් බල බලා බල බලා ඒ ඒ ඒ විදිහට හිත එකතෙන් වෙනවා ඒකේ අරමුණේ ගිහිල්ලා අමුතුවෙන් ගත්තයක් නැහැ. ඒකේ තියෙන්නේ තියෙන තියෙන එකේම තියෙන ලක්ෂණ ටික නිකන් හූර හූර බලනවා කියන එක. ඒ කියන්නේ වේදනාව මත උනත් වේදනාවේ තියෙන ලක්ෂණය මේකයි කියලා. සංඥාවේ ලක්ෂණය මේකයි, සංස්කාරයේ ලක්ෂණය මේකයි, රූපවල ලක්ෂණ මේකයි කියලා ඒ විදිහට ලක්ෂණේ බලන. ඒකට කියන ලක්ෂණ ලක්ෂණ උපනිජ්ජායන ධානය කියලා. ඒක විපස්සනා පැත්තට. පස්චනේක ධම්ම ජායපාන කියලා කියනවා අපි ඒ කියන්නේ මේ පච්චනේක ධර්ම කියලා කියන්නේ හිතක් එකතෙන් කරගන්න බැරි වෙන විදිහට අපිට තියෙන මේ කාමච්ඡන්දය ව්‍යාපාද තීනමින්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඔය පච්චනේක ප්‍රතිවිරුද්ධ ධර්ම. ඒක නිසා ප්‍රතිවිරුද්ධ ධර්ම නසන සිත් මේ කියන්නේ මානසික ශක්තියක් තියෙන. ඒකට කියනවා පච්චනීක ධර්ම ජාපනය කරන ධානය කියලා. ඔන්න ප්‍රධාන ධාන ධර්මතා තුන. තවත් එකක් තියෙනවා. ඒ අතින් බැලුවම ඒකට කියන ධාන අංග කියලා. ධාන අංග තියෙනවා හතක්. ධානාංග හතක් තියෙනවා. අපි කියනවා ධානාංග පහයි කියලා. ධානාංග ඇත්ත වශයෙන්ම හතක් තියෙනවා. ඔය ඒ තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාගතා ඒත් එක තමයි ඔය තව තියෙනවා මේ සෝමනස්ස දෝමනස්ස කියන එක. මේ කියනා වූ උපේක්ෂාවක් තියෙනවා. පත්‍රමජ්‍යතාවක් තියෙනවානේ. දැන් හතක් තියෙනවා. දැන් මේ හතට යම්කිසි කෙනෙකුගේ හිතේ මේ ධර්මතා හත පිළිවෙලකට වැඩ කරනවා නම් එතකොට කියනවා ධ්‍යාන ධර්ම තියෙන හින්දා ධ්‍යාන තියෙනයි කියලා. දැන් ඔය ධ්‍යාන ධර්ම තියෙනවා නම් ඔය කියනා වූ හතෙන් එකක් හරි තියෙනවා නම් කියන්න පුළුවන් ධ්‍යාන ධර්ම කියලා. කාට හරි තරහ යනවා. නැත්තම් මොනවා හරි අකුසලයක් විතර්ක කර කර විතර්ක කර කර විතර්ක කර කර ඉන්නවා. ඒ අකුසලයක් විතරක කර කර ඉන්නකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ ධාන අංග තියෙන හින්දා විතරකේ කියන්නේ අංගයක් නේ. මේ දැනට ධාන තියෙනවා කියලා කියන්න පුළුවන්. තර්කානුකූලව. හේතු අංග තියෙන, විතක්කේ තියෙන, ਵਿਚාරයේ තියෙන, දෝමනස්සේ තියෙනවා. ඉතින් එහෙම නැත්තම් කවුරු හරි ඔය මොකක් හරි කාම අරමුණක් ගැන හිත හිතා ඉන්නේ. විතර්ක කරගෙන විතක්කේ තියෙන, ਵਿਚාරයේ තියෙන, ප්‍රීතියත් උපයස්සේ තියෙන ඒ විතරක් කියන්න පුළුවන්. හැබැයි ඒක ඔය කියන කතාවේ හැටියට ධාන උනාට ඒව ඇවිල්ලා කුසල ධාන නෙවි. ඕවා අකුසල ධාන, අකුසල සමාපatti. ඕක සූත්‍ර වල නම් ওই කතාව කියන්නේ මේ තුන ධම්ම සමාපatti කියලා. අකුසල සමාපatti. හැබැයි බැලුවම අර වචනේට වචනේ දාලා අපි බලනවානේ දැන් දැන් අපි හිස්ටරි කියලා කියනවා. හිස්ටරි කියලා කියන්නේ ඕක ඉංග්‍රීසියෙන් කියන හිස්ටරි කියලා. ඕක දෙකට කඩලා හිස්ටරි කියලා කියන්න පුළුවන්. එයාගේ ගහ හිස්ටරි. හැබැයි සවුන්ඩ් වෙන්නේ මේ විදිහට තමයි. ප්‍රොනන්සියේන ෆොනටිකලි එහෙම තමයි එන්නේ. මේ ඒ වගේ වචනේට සද්දේට දාලා බැලුවම ඕව තියෙන හින්දා නම් ඕන කෙනෙකුට කියන්නත් පුළුවන් මේ ධානය තියෙන හරකුන්ටත් තියෙනවා බල්ලොන්ටත් තියෙනවා මිනිසුන්ටත් තියෙනවා හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඒවා නිවන් දකින්න පුළුවන් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් මේ හයිය හක්තියේ තියෙන කුසල ධානයද කියන එකයි හැබැයි අංගනම් තියෙනවා. ඒක නිසා මහත්තයා මේ ධාන කතා කරන්න ඕන වෙන්නේ එකක් ආරම්මන උපනිජ්ජායනයේ වශයෙන් කුසල ලක්ෂණ උපනිජ්ජායන වශයෙන් කුසල පච්චනේක ධර්ම ජාපනීය වශයෙන් කුසල පැත්ත ඊළඟට අංග වශයෙන් කුසල ආරම්මණයක අංගයකට එක්කාසු වෙච්ච අංග. ඒ පහ තමයි නිතර කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට. ඔය හතර කොටාසය වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම කවලම් කරගන්න නැතුව පටලවා ගන්න නැතුව පිරිසිදු යංකසී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පැවිද්දෙක් හෝ ගිහි කෙනෙක් මේ කියන්නේ මෙතනයි කියලා හරියට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා නම් එයා ඒ කාන්තේම හොඳ දැනුමක් තිබෙන ධාන හඳුනාගත්ත ඇතත් නැතත් මේ අහවල් එකයි කියලා තේරුම් ගත්ත කෙනෙක් කියලා මට පෞද්ගලිකව ওই ධර්මයේ තනුව කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් කෑමක් කනකොට අපි හිතමු මෙහෙම මේ ඒ තමයි අපි කොළ జాතියක් කනවා කියමුකෝ. කියන්නේ මේ පලාකොළ. ওই පලාකොළ මහත්ය මලවල කන්නත් පුළුවන්. එතකොටත් කොළ ඔක කැඳට හදලා ගන්නත් පුළුවන්. එතකොටත් ඒකේ තියෙන ගතිය නැත්තා. හැබැයි බැදලා කන්නත් පුළුවන්. ඊළඟට දැන් තියෙනවා ක්‍රමයක් තේ බොන්නත් පුළුවන්. ඔය දැන් තියෙන මේ බටහිර ඔය තනකොළ ඔය කෝයක මොනවාද මන් දන්නේ කොස්කොළද දන්නේ නැහැ ඔය කෑලියට කපලා කපලා ඒවා මේ වේලවල තේ වලට දාලා තේ කියලා බොනවා බුෂ්ටි කියනවා එක එක නම් වලින් ෆ්‍රෝස්ට් තේ තියෙනවා ඒ ඔය ගන්නත් පුළුවන් හැබැයි වචන පාවිච්චිය වෙනස් එක වෙලාවකට තේ බොනවයි කියන එක වෙලාවට මැල්ලුම් කනවයි කියන එක වෙලාවකට කැඳ බොනවයි කියන එක වෙලාවට උයලා කනවයි කියන ඉතින් හැබැයි මේ ඔය ඔය වගේ තමයි ඔය වගේ මේ ධාන අංග වශයෙන් බැලුවාන් පස්සේ හැමතැනම තියෙනවා. හැබැයි අපිට තෝරගන්න ඕන වෙන්නේ මේක නිවන් දකින්ට හේතු වෙන ඇත්තටම චිත්ත ඒකග්ගතාවයක් හදාගෙන චිත්ත සමාධියක් වෙදෙන්න පුළුවන් ධානයක්ද කියන එක පරිසරෙන් තෝරගන්න එක. ඒක මේක ලොකුම ලොකු ටොපික් එකක්. මේක මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා ශරීර සායනාංශ ගොඩාක් විස්තර කරලා තියෙනවා. ඒක ලොකුවට දිගට ඇදලා යනින්න මං මේ දිග උත්තරයක් හැටියට විතරක් කියලා දෙනවා. ඒ නිසා මේ දැන් වෙලා ගිහලා තියෙන්නේ තෙරුවන් සරණයි. බොහොම පිස්සාවන බොහොම ස්තුතියි ඉතින් ඔක උංගාවක් වටිනා මේ ඔය කියපු ටික නම් සෑහෙන මට නම් පෞද්ගලික අනිත් අයගෙන් සමාවයි කියනවා මම මේක සෑහෙන මේ ප්‍රශ්න අහලා මේක වැඩිදුර ගෙනාවා සාමාන්‍යයෙන් ඒක අහන්න හේතුවක් වුණේ ස්වාමීන් වහන්සේ දැන් කියන මුගක් අර ධානය සම්බන්ධව කියන කතා කාය ප්‍රසාදය සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ අර සතුට කියන එක ප්‍රීතිය කියන එක කාය ප්‍රසාදයක එක සම්බන්ධ කරලා ධානය විස්තර කරලා 아무තු මේ බණ ඇහෙන කාලයක් නිසා මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා ආසන්නස සමාවයිස අනිතයට මේ කාර්ය දික්වීම ගැන තේරුම් ගන්න. හොඳයි එහෙනම් මම හිතනවාද සාකච්ඡාව නිමා කරන්න කාලය ලැබිලා තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේ සවන් සිසුස වෙනුවෙන් අවස්වාරක් ඔබ වහන්සේට ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කර සිටන ස්වාමීන් වහන්සේ වාසයේ කාලයේ ශ්‍රමය අප වෙනුවෙන් මේ ආකාරයෙන් කැපකිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ පිතාමත්ම ගෞරවයෙන් නැවතවරක් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණයි හොඳයි එහෙනම් සින්වත්නි සද්ධාවන්ත සෑම දිනාම අපි සතුටු වෙමු අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා ආරම්භ කළ දීර්ඝ කාලයක් කරගෙන ආවා මේ පින්වත් වැඩසටහනේ කොටස්කාරයෝ සමාජිකයෝ බවට පත් වෙලා මේ පින්තුන් ගොඩාක් මේ කුසල් රැස් කර ගන්නවා ධර්මඥානය ලබා ගන්නවා සාකච්ඡා කිරීම වශයෙන් බණ ඇසීම වශයෙන් අදත් ඉතින් ගැඹුරු කාරණා කීපයක් තමයි අපි මේ හිතුවේ මෙනෙහි කරේ දැනගත්තේ නිසා අපේ පින්වත් දලුවත් මහත්මයාටත් ඒ පවුලේ සෑම දෙනාටම ප්‍රශ්න ඇසුවේ ගුණ මහත්මයා ජයන්ත මහත්මයා කෝඩිනේට් වැඩේ කරා. ඒ වගේම අසාගෙන සිටනාල් පින්වත් මහත්තයලා මහත්මින් සෑම දෙනාටම ශාන්තියක් සැනසෙල්ලක් යහපතක්ම වේවා. කිසියම් අවස්ථාවකදී මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍ර නොවන්නා වූ අසත්පුරුෂ ගණයේ කට්ටිය කිසිම කාලෙක දේශීය වශයෙන් විදේශීය වශයෙන් මනුස්ස ලෝක වශයෙන්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ වේවා හමු නොවේවා, මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්වත් හමු නොවේවා. චු ප්‍රතිපත්තියේ ගමන් කොට ඍජුව, නිර්භයව, ශාන්තව සැනසෙල්ලේ නිර්වාණ ධාතුව ස්පර්ශ කොට නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා බොහෝ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු